ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ වගේම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ ගත කරන්නේ අපිට අද යෙදිලා තියෙන්නේ ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලක් මේ වෙලාවේ හැටියට ඒ අනුව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කලින් සූදානම් වීමක් වශයෙන් කෙසේ නමුත් මම මේ ඉල්ලා සිටිනවා මේ අතර වාරදී වෙන කෙනෙකුට තවත් මේ වගේ නැගිය යුතු ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් කරන්න කියලා ලිඛිතව ඉදිරිපත් කරන එකේ වටිනාකම මේ ප්‍රශ්නය වාර්තාගත වෙන එකයි. පළවෙනි මේ ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ සමත කන්ද නැගිය හැකි විපස්සනා ඉනිමන් තිබේද? මේ කියන්නේ සමත පූර්වාංගම විපස්සනා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ਸਰවඥාන්සේගේ මාකට් එකේ නැති දෙයක් නැහැ. ਸਰවඥා ඉදිරිපත් කරපු උපක්‍රමවල බුද්ධමාකාර ඇතුලේ කාමරය ඇති. අනේතම් බාත් รู ම් එක ඇතුලේ. විවිධාකාර පැති තියෙනවා මේවට කියනවා දේශනා විලාස කියලා. ඒ නිසා ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන ක්‍රමයේ මේ හතරකට බෙදලා විශේෂයෙන්ම සූත්‍ර පිටකේ තියෙනවා විශේෂයෙන්ම තියෙනවා ඔය මේ පටිසම්භිදා මාර්ගයේ සමතෙන් පටන් අරගෙන විපස්සනාට යන්න පුළුවන් විපස්සනායෙන් පටන් ගන්න සමතයට යන්න පුළුවන් දෙක යුගනද්ද ක්‍රමයට නිකන් යුගනද්ද ක්‍රමය කියලා කියන්නේ හරක් දෙන්නෙක් ඇඳලා හාන ක්‍රමයට කියනවා යුගනද්ද ක්‍රමය කියලා දෙකම සම සම වගේ අනේකක් ආය ධම්මුද්දච්ච විග්ගහිත මානස ක්‍රමය කියලා මේ අහන්නේ මේ සමත කන්ද නැගී හැකි විපස්සනා ඉනිමන්ති ભેද. ඒ කියන්නේ මේ විපස්සනා පූර්වංගම සමතයයි මේ කතා කරන්නේ. එතකොට වෙන්නේ මුලින්ම එක්කෝ ඒ සමතේ වඩන්න පුළුවන් තරම් පසුබිමක් නැහැ. භාවනා මධ්‍යස්ථානයක් හෝ අරණ්‍යගත රුක්ක මූලගත වෙන්න බෑ. එදින්දා ජීවිතය ගත කරන ගමන් ටික ටික ටික ටික සතිය වඩනවා. වඩලා <clears throat> ඇති හැටිය දැකීම නැත්තම් ඉදිරිපත් වෙන දේ පිළිබඳ සත්‍යමත් වෙලා ඉන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ පුද්ගලයාගේ ඉවසීමේ ශක්තිය නොකිපෙන ගති වැඩෙනකොට ප්‍රසස්තම සමත වාතාවරණයක් නැති වුණත් යම් ප්‍රමාණයක සමාධියක් නඩත්තු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඔන්න ඒ වෙනකොට සමත අරමුණක් කරන උදාහරණයක් වශයෙන් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, අසුභ සතිය, නැත්නම් මරණානුස්සතිය වගේ අරගෙන ඊට පස්සේ යන්න පුළුවන් අර හදාගත්ත විපස්සනා නැත්නම් සතිපදන මත ඉඳගෙන ඉතින් එතකොට ඒකට කියනවා විපස්සනා පූර්වංගම සමතය කියලා. ඇත්තටම මගේ පුද්ගලික ජීවිතේ මට උනේ එහෙම දෙයක්. මම ඔය 26 27 විතර වයසේදී භාවනා ගැන හැඟීමක් නැති වෙලාවක මට භාවනා හඳුන්වා දෙනකොට කිව්වේ භාවනා කියලා වචනේ පාවිච්චි කරන්න එපා සතිය පිටනවා කියලා පටන් අරගන්න. දිගටම සතිය පිටවගෙන යන්නයි කියලා. ඒ නිසා ඉඳ ගන්න අවශ්‍යම නැහැ. සක්මන් කරන්න අවශ්‍යම නැහැ. පුළු පුළුවන් වෙලාවයි ධර්ම සාකච්ඡා කරලා කරන වැඩවල සතියෙන් කරන යන්නයි කියලා. ඉතින් ඒක මට නිකන් මේ බොහොම වක්‍ර ක්‍රමවලින් තමයි සම්බන්ධ වෙන්න උනේ. හැබැයි ගොඩාක් කල් ගියා. කල් ගියාට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒකෙන් මේ යම් යම් මේක කළ හැකි කියන සංඥාව ආවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේම මාව යොමු කෙරුවා මේ රිට්‍රීට් වලට. භාවනා මධ්‍යස්ථාන භාවනා කරන කණ්ඩායම් වලට. ඒකට මට තේරෙනවා මට නිකන් සම්පූර්ණ සමාජිකත්වය ලැබෙන්නේ නැතුව නිකන් ෆුඩ් බෝඩ් එකේ එල්ලීලා වගේ යන්න පුළුවන් ගතියක්. ආසනයක්ම ලැබෙන්නේ නැහැ. නිකන් ඔහේ එල්ලීලා යන්න පුළුවන්. ඒත් හැබැයි මගේ පැත්තෙන් බලනකොට ඒක විශාල ජයග්‍රහණයක්. මොකද මයි ළඟ තිබුණු අව탁සීරුවත් එක්ක. මං හිතුවේ මම කොහොමඩක්වත් ඒ වගේ වැඩකට සුදුස්සෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ ඒ ඒ කණ්ඩායමකක ඉන්න එක වුණත් මට ලොකු ලොකු ශක්තියක් ධෛර්යයක් වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ මේ කරගෙන කරගෙන යනකොට පොත් කියවනකොට සමතය කියලා කියන්නේ චෛතසිකයන් අතර මේ එකලසක් සමතේ නැයි කියලා කියන්නේ චෛතසිකයන් එක එක අතේ දුවනවා. දැන් අපි මෙතන සබාවක් මෙහෙවනවා නම් එක්කෙනෙක් එක අදහසක් දෙනවා, තව කෙනෙක් තව අදහසක් දෙනවා, තව කෙනෙක් තහෙන් කතා කරනවා. එතකොට මේකේ ගුණයක් නැහැ. ඒතකොට මෙහෙවන එකනට සිද්ධ වෙනවා හොඳයි. අපි පළවෙනි ඉදිරිපත් කරපු අදහස අරන එක ඒක ඉවරයක් කරන එක සමතේකටපත් කරමු. එතකොට යා කී තව කෙනෙක් කියනවා ඒ අදහසට මම විරුද්ධයි. තව කෙනෙක් කියනවා මම පක්ෂයි කියලා. ඉතින් ඒකවල මම කඩ ඡන්දයක් තියලා හෝ එහෙම නැත්නම් මේ ඔක්කොගේම තනිමතෙන් හෝ ඒක සමතේකටපත් කරොත් විතරයි අපිට ඊගාව මාතෘකාව ගන්න පුළුවන්. එහෙ නැත්නම් අරකම කතා කර කර කතා කර කර ඉන්නවා. අන්න ඒ සමතේ තමයි අපේ හිතේ සමාධිය කියන්නේත් ඒකටමයි. සමතේ කියලා කියන්නේ ඒකටයි. ඉතින් ඒකට ඉස්සල්ලාම අපේ හිත තියෙන්නේ අවිධිමත්ව නන්නත්තර වෙලා දිශාගත වෙලා. නමුත් ඔක්කොම එක දිශාකට යොමු කරන එක නිකන් හරියට ජල විදුලි බලාගාරයක් වගේ එහෙම දුවමින් තියෙන වතුර හරියටම එක තැනකට යොමු කරලා ටර්බයින් එක කරවගා ගත්තොත් විදුලිය ගන්න පුළුවන් වගේ ඒක තේරුම් ගන්න පුළුවන් සතියමුත් පුළුවන්. ඉතින් ඒක නිසා කොයි එකට වුණත් සමත හෝ විපස්සනා හෝ වේවා සතිය පිහිටවීම ගත්තොත් හරිම අරසකාරී කියලා එකයි මට නම් තේරෙන්නේ. මේ සමතේ මේ විපස්සනාද කියන එක පස්සේ විනිශ්චය වෙන්න ආරිමු. ප්‍රධාන වශයෙන් සතිය ගොඩනගාන යනකොට ඒ දෙකටම වඩා හොඳ ප්‍රස්තාවල් ලැබෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍ර හම්බ වෙනවා. අනිත් එක සුදුසු වාතාවරණ හම්බ වෙනවා. අදාළ ධර්ම කොටස ඇහෙන්න ඇහෙන්න පටන් ගන්නවා කල්යාණ මිත්‍රයන් හරහා. Tamanටත් විශ්වාසයක් ඇති වෙනවා යම් ප්‍රමාණයකට තමන්ගේ ජීවිතේ සංවිධානය කරගන්න පුළුවන් කියලා. මේ විදිහට තමයි මේ දෙකට බෙදලා යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කුස්ම ඉහළපාල ගැනීමේ අන්ත දෙකේදී මෙන්ම එම ආස්වාසය හෝ ප්‍රස්වාසය තුලත් අවකාශය ඇතැයි මම දනිමි. මේ ගැන කිව හැකි කුමක්ද? තෙරුවන් සරණයි. මේකට යන්නේ මේ මේ ප්‍රකාශය මම පිළිගන්නවා. කියන්නේ මෙහෙමයි. හොඳට ආස්වාසය ප්‍රස්වාසයට මුහුණ දාගෙන හිඳලා ඒකට හොඳට සමීප වෙලා හිත වික්ෂිප්ත වෙනවා කියන සැකේ නැතුව බලන ඉන්නකොට එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස රාශියක් තියෙන බව වැටහෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසයක් ඇතුලේ ප්‍රස්වාස රාශියක් තියෙන වගේ වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආස්වාසය කියලා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ප්‍රස්වාසය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. එතකොට ඒ ආස්වාසය ඇතුලේ තියෙන පුංචි පුංචි ආස්වාස දෙකක් මැදත් අවකාශය තියෙනවා. ඒ විදිහට ඒ විදිහට බලන බලන යනකොට ඇත්තටම කියනවා නම් මේකම තමයි ඔය භෞතික විද්‍යාව වෙලා තියෙන්නේ අපි ජකඩ කෑල්ලක් රත්තරන් කෑල්ලක් ප්ලැටිනම් කෑල්ලක් අරගෙන බෙදාන බෙදාන ගියාම ඒ අංශු වලට බැස්සට පස්සේ ඒ අංශු දෙකක් අතර ලොකු ඉඩක් තියෙනවා හැබැයි රත්තරන් කෑල්ල බලනකොට නේද ඒක ඝනයක් වගේ පේන්නේ නමුත් මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් ඒ ඒක ඝනය ඇතුලේ අංශු අතර අවකාශයක් තියෙනවා ඊට පස්සේ අංශුවක් කඩලා බැලුවොත් ඒක ඇතුළේ තියෙන පරමාණු අතර විශාල අවකාශයක් තියෙනවා. ඊට පස්සේ පරමාණුවක් මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් ගත්තොත් ඒ අතර විශාල අවකාශයක්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් <coughs> වෙන් කළ බැලුවොත් ඒක ඇතුලේ ශක්ති පුංජ තියෙනවා නැත්නම් ක්වොන්ටම්ස් තියෙනවා. ඒ ක්වොන්ටම්ස් දෙක අතර විශාල අවකාශයක් තියෙනවා. අන්තිම කඩහන කඩහන යන්න යන්න යන්න වැඩි වැඩියෙන් දකින්නේ අවකාශය මිස ද්‍රව්‍ය නෙවෙයි. මැටර් එක නෙවෙයි. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ මොන ක්‍රියාවක් දිගේ <clears throat> බින්දගෙන බින්දගෙන විදගෙන විදගෙන යනකොට හැප්පෙන දෙයක් නැති මට්ටමට ඒක ඇතුලේ තියෙන්නේ මේ ශීඝ්‍ර වෙනස් වීමක්. එහෙම නැත්නම් මේ අවකාශයක් වගේ නිකන් උදාහරණයක් වෙනවා අර <clears throat> ගුළු වෙලා තිබිච්ච මීමැසි පොදියක් ඇවිස්සීලා දඟලනකොට මීමැසු නැතුව නෙවෙයි. නමුත් මේ මුළු ප්‍රදේශයත් එක්ක බලනකොට ඒකේ වැඩියෙන් හැප්පෙන දෙයක් ඇත්තේ නැහැ. අර මනසේ විනිවිද ගතිය යනකොට යනකොට මේක කියන ඝන සංඥාව බිඳිනවයි කියන ඝනෙ බිඳිනවයි කියන එකයි අපි මේ භාවනා කතාවේදී කියන්නේ ඒක කෘත්‍ය ඝනය ආරම්මන ඝනය ආදි වශයෙන් හතරකට කඩලා පෙන්නනවා කෘත්‍ය ඝනය කියලා කියන්නේ ආස්වාසය කියන එක කෘත්‍ය ඇතුළත කෘත්‍ය ලක්ෂ ගණනක් තියෙනවා ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ඇතුළේ තියෙන පුංචි පුංචි ආස්වාස ඇතුළත් ඇතුළතත් මේ හිස් තැන තියෙනවා. එතකොට ආරම්මන ගණය කියලා කියන්නේ අපි යකඩ කෑල්ලක්, මැටි මැටි ටිකක් මොනවා ගත්තත් ඕක ඇතුළේ අවකාශ ධාතුව තියෙනවා. ආන්නේ විදිහට බෙදා බැලීමල කියන විභජ්‍යවාදය කියලා ඉංග්‍රීසියෙන් රිඩක්ෂනිසම් කියලා කියනවා. මේ විදිහට කඩාගෙන යන කඩාගෙන යන ක්‍රමයට සාමාන්‍ය කියන සයන්ටිෆික් මෙතඩ් එකක් කියලා. හම්බෙච්ච එක මේ විනිවිද කරලා බලන එක. නමුත් ඊට පස්සේ සමස්තය බලන්නත් ඕනේ. සමස්තය සහ එක එක ඇතුළේ තියෙන අංශු කඩන යනකොට ඔය බුදුජානන්සේ පාවිච්චි කරපු ක්‍රමයයි දැන් ඔය විද්‍යාව පාවිච්චි ක්‍රමය අතර ලොකු සමානකමක් තියෙනවා. විද්‍යාවේදී හුඟක් ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනවා. ඒගොල්ලෝ සමස්තය කඩා බැලීම විශේෂණය කරාට නැවත සමස්තයක් වශයෙන් බැලීමේදී සෑහෙන අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා විශ්වයේ සමස්තයක් වශයෙන් බලපු නැති නිසා අපි පරිසරය විනාශ කරා. අපි යට තියෙන ලෝහ උඩට අරගෙන මේකේ සන්තුලනය වෙනස් කරා. මොකද එතන එතන පොඩි පොඩි කැලි හැදුවා මිසක් මුළු මේ විශ්වයේ වශයෙන් පරිසරයේ වශයෙන් සම්පූර්ණ මානව ජනතාව වශයෙන් කිසි කෙනෙක් බැලුවේ නැහැ. එක එකන වැළුවා සිංහල බෞද්ධයා මෙහෙමයි ඇමරිකන් කාර්යය මෙහෙමයි ඕස්ට්‍රේලියානු කාර්යය මෙහෙමයි කියලා තම තමන්ගේ කොටස් කඩාන ගියා මේක තමයි ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් මානෙන් වෙන වැඩි සමස්තයක් වශයෙන් බැලුවා මේ විද්‍යාවෙන් ලැබෙන දැනුම මේට වැඩිය මානවයට හිතසුව පිණිසෝ දන්න තිබුණා. හරියට ਸਰුවචනහන්සේ දකපු සත්‍ය වගේ. නමුත් ඒකේ තිබුණ අර මේ එක්කිනුට එක්කිනේ ලොකු වෙන්න හදන ගතිය ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ගති නිසා කඩන ඇතුළට ගියා මිසක්කා මේ zoom in zoom out එක උනේ නෑ ඒක නිසා ඒ සමත්ත දර්ශනේ නැති නිසා මානවය විසින් තමන්ගේ දැනුම මානවයට විරුද්ධව පාවිච්චි වෙනවා හැබැයි ඒක මේ වැරදි දෘෂ්ටිය නිසා වෙන වැරද්දක් ඒක මේක හිතලා බලලා කරපු එකක් නෙවෙයි. ඒක සර්වඥාන්සේ ක්‍රමේ සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්නෙම සම්මා දිට්ඨියෙන්. ඒක හැම වෙලාවෙම සමස්තයත් බලනවා හම්බෙච්ච කඩකඩත් බලනවා. හැබැයි භාවනාවට බහිනකොට විපස්සනාට ඉස්සල්ලාම කරන්න කඩකඩ බලන එක. ඊට පස්සේ තමයි ඒව ඔක්කොම සමස්තයක් වශයෙන් විශාල චිත්‍රය දක්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ අවකාශයේ විශේෂම රූප ධර්ම වල මේ 0.00000000 එකක් විතරයි රූප තියෙන්නේ. අනික සියල්ලම අවකාශයි කියලා ඒක නිකන් අතිශෝක්ති වශයෙන් භෞතික විද්‍යා පොත්වල ලියලා තියෙනවා. බුදුරජාණන්සේ මේකට කියනවා ශූන්‍යයි කියලා. ඒ කියන්නේ 0.0000000001 කියලා කියන්නේ බලනකොට අවකාශය වැඩි වස්තු අඩු නිසා සියල්ලටම ශූන්‍යයි කියන වචන තමයි සරුවචන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉක්මනින් කිපෙන පුද්ගලයෙකුට හිත පාලනය කර ගැනීමට ආනාපාන සති භාවනාව පාවිච්චි කළ හැකි කෙසේද? මේකෙදි ඇත්තටම ඒ පුද්ගල ගතිය ඒවට කියනවා මේ පෞද්ගලික ලක්ෂණ කියලා. ඒක හඳුනා ගැනීමේදී මට ඉස්සරකේ මට හුඟක් කියන යන පුද්ගලෙක් කියලා. වැදගත්ම වෙන්නේ ඒ පුද්ගලයා එක පිළිගන්න එකයි. ආනපන සතිය කිරීමේ හෝ මොන හරි දෙයකින් පුද්ගලයා බාර ගන්න ඕනේ මගේ චරිත ලක්ෂණය මගේ පෞද්ගලික ලක්ෂණය කිපෙන සුළු චරිත කියලා. නිකන් හොස්ස ළඟින් මැස්ස ළඟ යන්න බැරි ගතිය කියලා. ඒ දැන ගැනීමම පිළිතුරේ ආරම්භය කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. තමයි මෙවැනි චරිතයක් සහිත කෙනෙක් කියලා දන්නේ එකම ඒක මේ වාෂ්පීකරණ වෙලා යන්න පටන් ගන්න තැන. ඒක කවුරු හරි කිව්වට හෝ එහෙම නැත්නම් Taman පිළිගන්නේ නැතුව මොන්න ප්‍රතිකර්ම කරොත් හරියන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම අවශ්‍ය කරලා තියෙන්නේ රෝග නිర్ణයයි. ඉතින් ආනාපාන සතිය කරනකොට යම් කිසි කෙනෙකුට සද්දයක් ඇහෙනවා. අනවශ්‍ය සද්දයක්. ඒකට කිපෙනවා. එහෙම නැත්නම් පුංචි වේදනාවක් එනවා. එතකොට කිපෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා හරස් කපනවා. එතකොට කිපෙනවා. ඉතින් ඒක වාර්තා කරන්න දන්නවනම් හරියට මට මේ ආනාපාන කරනකොට එක හුස්ම දෙක යනකොට මට මෙහෙම මෙහෙම වෙනවා. එතකොට එන සද්දෙට, එන වේදනාවට, එන හිතවිල්ලට මගේ නුරුස්නා ගති පහළ වෙනවා කියලා කියන්න පුළුවන් තත්ත්වයට යෝගාවචරය ආවනම් ඇත්තටම යෝගාවචරගේ ප්‍රශ්නේ විසඳෙන්න පටන් අරගෙන 150ක් ගෙවිලා ඉවරයි. නමුත් ඒක මේ දැක්කත් ඒ විදිහට අඳුනගන්න එකත් අඳුනගෙන තව කෙනෙකුට ඒක වාර්තා කරනවා කියන එකයි ඒක සම්පූර්ණ විද්‍යාත්මක ගවේෂණයක් විදිහට යන්න ඕනේ. report එක දෙන්න ඕනේ සම්පූර්ණ impartial. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් සහ ධර්ම සාකච්ඡා වලින් අපි කරන්නේ. ඒ නිසා යෝගාවචරයක වාර්තා කරන්න දන්නේ නැත්නම් නිරීක්ෂණය කරන්න දන්නේ නැත්නම් නිරීක්ෂණය කෙරුවත් ඒකට වෛර කරනවා නම් තමයි මේ කේන්ති යන කෙනෙක් කියලා කේන්ති ගන්නවා නම් සනීප කරන්න බෑ. හැම එක්කෙනෙකුටම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. සමහරු එක්කෝ ආසාවල් වැඩිකම, තව සමහරෙකුට කේන්ති වැඩිකම, තව සමහරෙකුට නිന്ദා බහුලකම මේ වගේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේක අල්ලා ගන්න අදහසින් මිස පටන් ගන්නකොටම කේන්ති නැති කරන අදහසින්, රාගේ නැති කරන අදහසින් ගියොත් අනිවාර්යයෙන්ම අර කේන්තිට කේන්ති ගන්න තත්ත්වය තියෙනවා. රාගයට කේන්ති ගන්න තත්ත්වය තියෙනවා. එහෙමනම් සනීප කරන්න බැරි ලඩක් එන්නේ. ඒක නිසා සරුවචනාංශගේ දේශනාවේ තියෙනවා ද්වේමේ භික්කවේ තථාගතස්ස භික්කවේ ධම්මදේශනා හොඳ ලස්සන වචනයක් පාවිච්චි කරනවා බුදුරජාණන්සේගේ දේශනාව දෙතවරයි කියලා. මතක් වීමට. ඒක මොකද්ද? පළවෙනියෙන් කියනවා අච්ඡං අච්ඡයතෝ පස්සත. අච්චි කියලා කියන්නේ අත්තරද්ද කියන එකයි. අත්තරද්ද අත්තරද්ද වශයෙන් දකුව. දෙක පච්චං අච්ඡං අච්ඡයතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. දැක්කට පස්සේ ඒකෙන් වෙන් වෙන්න, ඒකෙන් අයින් වෙන්න, ඒකෙන් නිදහස් වෙන්න කටයුතු කරන්න කියලා වැදගත් මේක තමයි තමන්ගේ අත්තරද්ද නැත්නම් චරිත චරිත දුර්ලභම ඒ වශයෙන්ම දකින්න එක. ඉතින් ඒක දකින්න බෑ ඒ දකින්නකොටම කිපෙනවනේ. ඒ දකින්නකොටම කනගාටු වෙනවනේ. සතුටු වෙනවනේ. ඒ කියන්නේ තාම ඒක අනා ගන්නවා ගා ගන්නවා කියන එක. වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. ඒ විතරක් නෙවෙයි ਸਰවඥාන්සි දේශනා කළා තියෙනවා යම් තැනක යම් කිසි කෙනෙක් තමන්ගේ අත්තරද්ද දැකලා තව සත්පුරුෂයෙක් ඉස්සරහට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක තමයි ශාසනයේ පණ කියලා. ශාසනයේ පණ ඉන්නේ එතන තමයි. එතකොට තමන් වැරද්ද දකිනවා. ඒ වෙනකන් වෙච්චි අනිච්චයිස අනිච්චයිසිකෝට පෞරුෂත්වයට හානි වෙලා චිත්ත පීඩ ඇති වෙලා. ඉතින් ආයෙ ගැන කල්පනා කරලා අදාළ පුද්ගලයා ගාවට හෝ සත්පුරුෂේ ගාට ගිහලා කියනවා මට මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා. මට කරුණා කරලා මේක පිළිබඳව මට සමා වෙන්න කියලා. ඉතින් එතකොට ඒ සත්පුරුෂයෙක් නම් කවදාහකවත් වෙච්ච වැරදි වලට අච්චු කරන්න යන්නේ මෙන්න මේක තමයි සාසනේ පණ. Taman වැරද්ද වැරද්ද වශයෙන් දන්නවා. තව කෙනෙකුට නිර්වචනය කරනවා. පාපොච්චාරණ ස්වරූපයෙන් ඒ කරනකොටම ඒ පව වැරද්ද ගෙවිලා යනවා. ඒ තරමටම ශක්තියක් තියෙනවා මේ පාප උච්චාරණය කිරීමෙන්, හෙලි කිරීමෙන් පාපොච්චාරණය කියන වචනේ ඇවිල්ලා තියෙන එතනින්. ඉතින් අර ඒකට වැදගත්ම දේ තමයි මේ තමා විසින්ම තමන්ගේ අඩුපාඩුව දකින්න එක. ඉතින් ආනාපානේ කරනකොට ආනාපානේට හිත හොඳට ගිහිල්ලා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා දකින්න වෙලාවෙ නෙවෙයි චරිත ලක්ෂණ අහුවෙන්නේ ආනාපානේ කැඩෙන වෙලාවේදී. කැඩෙන්නේ මොකේද කියලා දැකගන්න කැඩෙන වැඩි වැඩි නෑ කැඩෙන්නේ වැඩියම මොකේද කියලා දැන ගැනීම තුලින් මේ සංසිද්ධියට තියෙන මගේ මනාපයක්ද අමනාපයක්ද කියලා බලනකොට අමනාපේ වැඩි නම් සාමාන්‍ය කියන්නේ අර කිප්පෙන චරිතයක් කියලා. කුප්පන චරිතයක්. ඒක දැකීමෙන්ම Tamanට ආනාපානට ස්තුති කරන්න පුළුවන් වෙනවා. මේ ආනාපානය කරපු නිසා තමයි මම දන්නේ මේ නුරුස්නා ගතියක් තියෙනවායි කියලා. නැත්තම් අපි මේ භාවනා නොකර නම් මේක අඳුරගන්නේ. ඒ නිසා ඒක සම්බන්ධව මේ රෝග නිర్ణය තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ නම් හැබැයි ගොඩක් ක්‍රම තියෙනවා. ඒ රෝග නිర్ణය කරාට පස්සේ ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි සරුවචනහන්සේ කියනවා රෝග නිర్ణයම රෝගේ දුරු කිරීමේ ප්‍රධානම නැත්නම් රෝගේ වාෂ්පීකරණය කිරීමේ පටන් අරගෙන තියෙන කියලා. ඒක නිසා අර මේ World Bank එකේ නෑ World Trade Center එකේ බෝම්බේ පිපුරුවාට පස්සේ ඔය Man and Life conference එකක් තිබ්බා. destructive emotions කියලා. ඒ කියන්නේ බටහිර ලෝකේ emotional intelligence කියන එක නැහැ. කිසිම කෙනෙකුට Tamanට එන emotion එක පාලනය කරන්න දන්නේ ආසියාකරේ තියෙන ගොඩක් වෙලාවට හේතුව මේ බයලජ්‍ය දෙක නිසා. බටහිර සමාජයේ බයලජ්‍ය දෙක ගොඩාක් අඩුයි. ඒක නිකන් පසුගාමී ලක්ෂණයක් කියලා අඳුරගෙන තියෙනවා. ආසියාකරේ ඒක බොහොම වටින දෙයක් විදිහට තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා intelligence emotional intelligence කියලා මේ පොත් හතක් ලිව්වා seven destructive emotions කියලා. එකක් තියෙනවා ඇඟ කියන එක ගැන. ඒක තියෙනවා සාමාන්‍යයෙන් ඒ කරපු එකේ ඒක හර ටූර්මන් කියන එක නාලියලා තියෙන. එයා කියනවා පෙරවදන පටන් ගන්නට මේ I never be angry with my anger. එතින් තමයි පටන් අරගන්නේ. මගේ තරහත් එක්ක මීට මන් පස්සේ නම් තරහ වෙන්නේ නැහැ. තරහ වුණොත් සනීප කරන්න බෑ. ඇඟ කියන එක මිනිස්යන් තුල හටගන්න ඉමෝෂන් එකක් ඒක අඳුන ගන්නවා මිසක් මකන්න යන්න එපා පිහන්න යන්න එපා මකන්න පිහන්න යන්නෙම द्वේෂෙන් එතකොට තරහට තව තව පණිනවා. ඔකට ලස්සන කතාවක් අචාන් බ්‍රම් කියලා තිබුණා. ඒක රටක රජ කෙනෙක් ප්‍රාදේශීය යුද්ධයකට යනවා. ඒතර මාලිගාවේ හිස් වෙනවා. හැබැයි යටි අරසාව පනවලා යන්නේ. එතකොට මේ යක්ෂයෙක් එනවා. ඒ යක්ෂයා ආහාර කරගන්නේ තරහා. ඉතින් ඌ ඇවිල්ලිවලා යන්න හදනකොට ගේට්ටුවේ ඉන්න එකාට තරහ යනවා. තරහ යනකොට යකා ලොකු වෙනවා. ඊට පස්සේ අර මනුස්සයා තව තරහ යනවා. තරහ යන්න යන්න මේ යකා ලොකු වෙලා අර මනුස්සයා පැත්තකට තල්ලු කරලා යනවා. ඒක දකින ඊගාවට ඉන්න ගේට්ටුවේ ඉන්න මනුස්සයාට දැනගන්නවා දැන් ඉතින් බයන කනතුරක් ඇතුළට එනවා. ඌ එනකොටම ආයුධ පුම්බගෙන යන්නේ. අර තරහ යන්න යන්න මේ යක්ෂයාට එන්න එන්න ආයුධ ලැබෙනවා. කියන්නේ ලොකු වෙන අන්තිමන ඌ මාලිගාව ඇතුළට යනකොට හැම කෙනාම විරුද්ධ ප්‍රකාශ කරුවාට මොකද ඒ මේ මිනිස් මේ යකා බය පුදුමාකාර බලවත් වෙලා ගිහිල්ලා සිංහාසනේ අල්ලගෙන රජ කරනවා රජුරු යුද්ධ දිනලා එනකොට මාලිගාවේ සම්පූර්ණ වාතාවරණය වෙනස් මොන ආරක්ෂක යන්ත්‍රිකවත් කරන්න බෑ යක්ෂයා විශාල බලවත් ඉන්න ආසනයේ උඩ රජුරෝ දැනගන්නවා මේ රජුරණ මොලේ කල්පනා කරලා කියන අයියෝ කොච්චර කාලෙක්ද හම්බ වුනේ මම මේ එනකන්නේ බලාන හිටියේ කොච්චර හොඳද ඇවිල්ලා ඉන්න එක මම නැති වුණා අනේ ඔය කවුරු මිනිස්සු සැලකුවා දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ කියලා මෛත්‍රී කරනකොට අර මොසෙ පුංචි වෙන්න පටන් ගන්නවා ඉතින් රජුරෝ දැනගන්නවා පොත මෛත්‍රී හොඳට කරගෙන යනකොට බලුකුක්කේ බලුමැක්කෙක් විතර ගාන්න පුංචි උනාට පස්සේ කණෙන් අල්ලලා ගිහලා දැනිලි ගලියට විසිකරනවා එච්චරයි අපි කරන්නේ අර ද්වේෂයට ද්වේෂ කරන්න කරන්න ද්වේෂයට ආහාර දෙනවා. ආනාපානෙන් එච්චර ලොකු දෙයක් කරන්නේ නැහැ. හැබැයි ආනාපානෙන් අල්ලලා දෙනවා. මට භාවනාව හරියන්නේ නැත්තේ නුරුස්නා ගතිය නිසාද ආසාවල් වැඩිකම නිසාද කියලා. නුරුස්නා ගතිය වැඩි නම් ඒකෙන් හිතා ගන්න වෙනවා. අඩු ගන්න ඒ වෙලාවේ ඒ නුරුස්නා ගතිය තමයි කියන්නේ ද්වේෂයේ ලකුණක් තියෙන කියලා. ඒකට වෛර කරලා වෙන විදිහට කියනවා නම් ඇහෙන ශබ්දවලට වෛර කරලා එන වේදනාවලට වෛර කරලා එන හිතවිලි වලට වෛර කරලා ගොඩ එන්න බෑ ඒ නිසා ඒක මේ එතන සයන්ස් එකක් නෑ එතන ආර්ට් එකක් තියෙන්නේ දැනගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා ඉතින් ඒක මේ ආනපන සති ආනපන සතිය ආනිසන්ත දේශනා කරනකොට සරුවචනහන්සේක ඇත්තට මේක සූත්‍ර පිටකේ නෑ විනය පිටකේ තියෙන නිසා ගොඩක් මතුවෙලා නෑ ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලීකතා සන්තෝචේව පනීතෝච සුකෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppan uppanne papake akusale dhamme antardapeeti upasameedi upanopan papaka akusala dharma අතුරු දහන් කරලා දානවා සුන්නත් දුලි කරලා දානවා ඉතින් ඉස්සල්ලාම හම්බ වෙන්නේ ආනපන කරනකොට ඒ Tamanට බාධක රාගය හෝ ద్వේෂය අඳුනගන්න එකයි. ඉතින් හුඟාක් යෝගාවචරය හඳුනගන්න වෙලාවෙදීම අඬු පුප්පන්න යනවා. ආයුධ අතර ගන්නවා. ඒන එකට වෛර කරනවා. එතකොට අමාරු කරනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා හිඳගෙන හැර අනෙක් ක්‍රියාවලින් වැඩිම සුදුසු නොවන්නේ මන්ද? ඇත්තටම එහෙම එකක් නැහැ. නමුත් ආදුනිකයට ප්‍රශස්තම තැන පෙන්ලා දෙන්නේ ඉඳගෙන කරනවා කියලා. ඊට පස්සේ පුළුවන් සමහර සක්මන් කරනකොට අහුවෙනවා. සමහර වෙලාවට හැමදාම නිින්දට යන වෙලාවේදී ඇල වෙලා ඉන ඉරියව්වෙත් ආනපනේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනයක යනකොට භාවනා මධ්‍යස්ථානයක නොවි සාමාන්‍යයෙන් වෙලාව කරන්න පුළුවන්. කොහොම හරි හතර ඉරියව්වෙදීම ඕනම තැනකදී කරත හැකි. නමුත් ඉඳගෙන ඉන්න ඉරියව්ව සමාධියට බරයි. හැබැයි නින්දටත් බරයි. ශක්මනී කරනකොට ආනාපානේ නින්ද යන ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හැබැයි ඉතින් ආධුනිකයාට ශක්මනීදී ආනාපානේ කරන්න කියන්නේ කියන්නේ পায় වම දකුණු වශයෙන් බලන්න කියලා. නමුත් සමහරකට අර ආනාපානේ ඊටාම සියුම් ආස්වාසය නිකන් ආස්වාදයක් වෙන තරමට හොඳට ආනපානෙත් එක යාළු වුණාට පස්සේ ශක්මණේජිත් මතුවෙන්න පටන් ගන්නවා. ඒතකොට කියනවා පටන් අර ගන්නකොට ශක්මණේ කරලා ආනපානෙ මතු වුණොත් ඒකද කියන්නේ කියලා. එතකොට හිටගෙන ඉන්න වෙලාවක හිටගෙන ඉන්න භාවනාව හරිය අඩුයි පාවිච්චි කරනවා. ඒක නමුත් හොඳ එකක් විශේෂයෙන්ම නිදිමත තියෙනවා නම් ඒ වගේම ඔය භාවනා කරනකොට මොනවද කියන්නේ මේ විවිධ සංඥාවල් ශබ්ද ගන්ධ රස වගේ ඇවිල්ලා සමහරු අන්ධබන්ද වෙනවා මේක හිත කරන දෙයක්ද නැත්නම් ඇත්තටම ආයවද්ද කියලා. අන්න ඒ වගේ වෙලාවක ඉඳගෙන දෙක වහගෙන ඉන්නවට වැඩිය හිතගෙන භාවනා කරනකොට ඒවට පැටලෙන දින ඉඩ අඩුයි. සක්මනේ ඊටත් වැඩිය අඩුයි. මොකද ඇත්ත එක අරගෙන ඉන්න නිසා ඒ වගේ වෙලාවට උනත් ආනපනේ ඇති කරගන්න පුළුවන් නිසා ආනපන සති භාවනා ඉඳගෙන යන අනික් ක්‍රියාවලිය වැඩිම සුදුසු නොවන්නේ නොවේ. එනිසා මේ ප්‍රකාශය අදා ගන්න ඕනේ ආධුනිකයට තමයි මේ උපදේශය දෙන්නේ. ආනාපාන සති භාවනා වැඩිමේදී හුස්ම සීමේ හොඳින් ආලෝකයේ පැවතී පැවති සිහිසට බරගතියක් ආ වේසක් දැනෙන්නේ මන්ද ඒ මකාරවාගත්තේ කෙසේදයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි මේකට හේතු කාරණා දෙකක් මේ පෙන්ලා දෙන්න පුළුවන් තව කරුණු ඇති මේ වෙලාවේ හැටියට එකක් තමයි ආනාපානයේ සියුම් වේගන යනකොට ආලෝකේ මතුවෙනකොට හිත දෙතෑවර වෙන්න පටන් ගන්නවා ආනාපානයේ ඉන්නවද ආලෝකේ ඉන්නවද කියලා. මෙන්න මේ හිත දෙතෑවරන එක ෆ්‍රැක්ෂනල් මයින්ඩ් එක ආවොත් ඔළුවේ මේ තද ගතියක් එන්න පටන්. සමහරට ඉසිකක්කම පවා එන්න ඉඩ තියෙනවා. එතකොට යෝගාවචරය දැනගන්න ඕනේ කුමක්ද කළ යුත්තේ කියලා. විශේෂයෙන් කියනවනම් ආනාපානයේ සියුම් වේගන යනකොට ආලෝකේ මතුවෙනවනම් ඒ වැඩපිළිවෙල බාධාකින් තොරව යන්න නම් මතුවෙන ආලෝකයට තියෙන ආකර්ෂණය දැනගෙන ඒකට හිත නොයදීමට අදිෂ්ඨාන කරගෙන හැකි තාක් දුරට ආනපන දිග යනවනම් ඒ තියෙන මේ දෙතෑවර ගතිය එන්න තියෙන ඊට අඩුයි. අනිත් එක තමයි හොඳට මේ භාවනාව විශේෂයෙන්ම කායන පස්සට මට මෙ නෙවෙයි වේදනානුපස්සන චිත්තානුපස්සන මට්ටමට ගියාට පස්සේ තේනවා හොඳට අරමුණට මෙහෙම මූණට මූණ දාගෙන ඉන්නකොට මේ තවන ගතිය සහ පෙළන ගතියක් කියන එකක් අඩියේ කොහොමඩක්වත් තියෙනවා. අපි ඔය සිල්ලිලාරයට අහුවෙලා අද භාවනා හරි ගියා අද භාවනා වැරදුනා කියලා හැඟුම්overline කටයුතු කිරීම නිසා මේක නොදකින් ඉඩ තියෙනවා. නමුත් භාවනා ඉදිරියට යන්න යන කොච්චර ආනපානෙ අහු වුණත් කොච්චර ආලෝකෙ හිටියත් අඩිය තියෙන්නේ පෙළෙන ගතිය සහ තවන ගතිය නැත්තම් දුක්ඛ සත්‍යයේ නියෝජනය. මේකටත් මේක දකින කොටත් ඔළුවේ තද වෙන ගති එහෙම නැත්නම් මොකක්ද නුරුස්නා ගතියක් එනවා. හැබැයි මේක වෙන් කරලා අඳුනා ගන්න අමාරුයි. හුඟක් වෙලාට හිතෙන්නේ මේක භාවනා හරි නොයෑම නිසා වෙන එකක්. එහෙම නැත්නම් මොකක් හරි මේ රුමැටික් පේන් ඇවිල්ලා එහෙම නැත්නම් වෙන මොකක් හරි කියලා හේතු කරන්න හදනවා. ඔව් අන්තිමට භාවනා කරලා කරලා කරලා කරලා අන්තිමට මේ එකතු වෙන්නේ මොකද්ද? કોઈ චිත්තක්ෂණේ පෙළෙන ගතිය තියෙනවා, තවන ගතිය තියෙනවා. මේ තමයි දුක්ඛ සත්‍ය නියෝජනේ. ඉතින් මේක නැති කරන්න උත්සාහ කරොත් එන පෙළෙන ගතිය, තවන ගතිය කදාකවත් අපිට පළවෙනි ආරි සත්‍ය අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න වෙනවා යට මට්ටමේ කොච්චර කරත් මේ පෙළෙන ගතිය, තවන ගතිය තියෙනවා. හැබැයි ඒක නොදැරිය හැකි මට්ටමක නැහැ. එච්චරයි ගන්න දෙන එකම සාන්තිය. ඒ නිසා කවදා හරි හිතා ගන්න වෙනවා මේක තමයි අපේ හැබෑ නිවහන. මේ පෙළෙන ගතිය මේ තවන ගතිය නිසා සරුවචනසේ දේශනා කළා තියෙනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා මුළු ලෝකෙම දුකේ පිහිටලා තියෙනවා. ඉතින් මෙතෙන් අපි යන්නේ මේ සද්ධාවක ඉඳගෙන සීලයක් කරලා සතිය සමාධිය හරහා ඒ ගියත් මේක දැකපු වෙලාවේදී මේකට ප්‍රතික්‍රියා කරන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අන්තිමට මෝරනකොට මෝරනකොට එහෙම නැත්නම් භාවනාව දියුණු වෙනකොට දියුණුවට තේරුම් ගන්නවා මේක මට අයිති දෙයක් නෙවෙයි. මේ පෙළෙන ගතිය, තවන ගතිය මට අයිති දෙයක් නෙවෙයි. ඒක පෙරලෙන සුළු එකක්. මේක මගේ කියා ගැනීමෙන් තමයි මම හිස එකක්කමක් ඇති කරගන්නේ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියන්නේ මේක කොටු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පෙළෙන ගතිය, තවන ගතිය මා විසින් ඇති කරන ලද හේතුකින් පහළ වෙච්ච දෙයක් නෙවෙයි. විඥාණය පිහිටන්නේ මේ තලයේ තමයි. එහෙම පෙළෙන ගතිය, තවන ගතිය නැත්නම්ක විඥාණය පිහිටන්නේ පිහිටියොත් එතන තියෙන ඝර්ෂණයක්. එතන තියෙන පෙළෙන තවන ගතිය මේකට අවදි වෙනවයි කියන එක හොඟ වෙනවට පේන්නේ ඉච්ඡා බංගත්වයක් වගේ. බලාපොරොත්තු සුන්වීමක් වගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේකද ලැබුණේ කියලා හිතෙන්න පටන් අර ගන්නවා. නමුත් මේක දිහා හොඳට බලන විට දෙක නොදැරිය හැකි මට්ටමක නෑ. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේක දරා යන කටයුතු කරන පටන් අරගත්තොත් තීරණ පටන් අර ගන්නවා මරණ චිත්තක්ෂණයේදීවත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. ජයග්‍රහණයක් ලැබනකොට වෙනසක් වෙන්නේත් නැහැ. පරාජයක් ලැබනකොට වෙනසක් වෙන්නේත් නැහැ. නමුත් අර සිලිලාරේ නිසා උදම්මැනීම නිසා අපි මේක අමතක කරනවා ප්‍රകൃතිය නම් මෙතන තමයි තියෙන්නේ මම ඔය කියන ඔය පෙළන තවන ගතිය පේන්නේ භාවනා ගොඩාක් දියුණු කරන්න ඉහළට ගියාම නමුත් මේ ප්‍රශ්න කොට නගලා තියෙන්නේ මම හිතන්නේ ආරම්භක අවස්ථාවේදීත් ඒ වගේ හිස බරගති පේන්න ඉඩ තියෙනවා ඒකට හුඟක් වෙන්න හේතු වෙන්නේ දෙතෑවර වීම එක්කෝ පිම්බීම හැකිලිමද ආනාපානද කියලා දෙතෑවර වෙනවා එක්ක ආනාපානේ ඉබේ වෙනවද හිතලා ගන්නවද කියලා දෙතෑවර වෙනවා. එහෙම නැත්නම් ආනාපානේ නිසා මතුවෙන ආලෝකය සහ ආනාපානේ අතර හිත රබර් පටියක් ඇද්දා වගේ දෙකට ඇදෙනවා. අදිනකොට ওই වගේ ශේකයක් වුණ සමහරට මේ බෙල්ල පිටිපස්සේ තියෙන මේ තාරකා මස්පිඩුව වෙහෙස දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ කියන්නේ මේ හිත ඒකාග්‍ර වෙලා නැහැ. දෙතුන් පොලක දුවනවා. දෙතුන් පොලක නිකන් මේ බැඩ්මින්ටන් ගහනකොට ෂටල් කොක් එක පයින්නා වගේ එහාට මෙහාට එහාට මෙහාට එහාට මෙහාට සීක්‍රෙන් පනිනවා. ඒකට ඒකාග්‍ර වෙන්නේ. ඒකාග්‍ර වුණොත් මේ සංහිඳියාවක් එනවා. මෙතන පොඩි ඉඩක අර හෙල්ලෙනකොට ওই වගේ සමහර වෙලාවල් වලට මේ උගුරකට වේලෙන ගති, ඉසකක් කියන ගති, එහෙම නැත්නම් තෝන්තු වෙනවයි කියලා කියන්නේ. වක්කාරෙන්න හදනවා වගේ පොඩි පොඩි ඒවා එන්න ඉඩ තියෙනවා. එතකොට පුළුවන් තරම් මුල කර්මස්ථානයෙන් දන්නේ ඒකට ආලෝකයේ තිබිච්චාවයි මූල කර්මත්තාන හිත යොදනකොට ඒක නිකන් බොහොම ඉක්මනට අයින් කරගෙන යන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ එහෙම නොවෙනවා නම් තාත් හොඳට විස්තර වශයෙන් බලලා ප්‍රශ්නේ වර්ණ ගන්න ඕනේ නැත්නම් කෙලින්ම <coughs> ඍජු උත්තරයක් දෙන්න අමාරුයි මහා මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එක්තැනක පංච උපාදානස්කන්ධය සහ ධ්‍යාන අතර සම්බන්ධතාවය දක්වනවා අපට ඒ පැහැදිලි කරගන්න අපහසුයි අපිට කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන්න. ඉතින් මේකට <coughs> මේ මාතෘකාව මේ පොත බලලා ඕනේ මට කියන්න මට මේ වෙලාවේ මේ මහා <coughs> මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ සඳහා මේ සංසිද්ධිය මතක නැහැ. අපි ඒ නිසා මේ ප්‍රශ්නේ කල් තියමු. පුළුවන් වුණොත් එන්නේ අනිද්ද ප්‍රශ්න සාකච්ඡාවට අපි අරගන්නේ මොකද්ද මේ කාට හරි කියන්න පුළුවන් නම් ඒකේ තියෙන මේ pāli පාඨය මට හරි වෙනවා දැන් උනත් උත්තර දෙන්න පුළුවන් නමුත් මේ වෙලාව හැටියට මම දන්නේ මේ මොකටද එහෙම වෙලා තියෙන්නේ කියලා අනිච්චානුපස්සී විහෙරති යන්නේ අර්ථ පැහැදිලි කර දෙනු මැනවි ඒ වාගේ මේ භාවනාවක් ලෙස කරන්නේ කෙසේදයි කරුණු කාරණා පැහැදිලි කර දෙනු මැනවි අපි එදා ධර්ම සාකච්ඡාවේදී මේ අර කන්ටෙම්ප්ලේෂන් කියන වචනේ ගත්තා කන්ටෙම්ප්ලේට් කියලා කියන්නේ අනුසතිය තමයි අනුසතිය කියලා කියන්නේ අනුපස්සනාව කියලත් මේකට කියනවා. යමක් අනුව බලනවා. එතකොට ඒක මතුවෙලා ඉවරයි. Taman භාවනාදි මතුවෙලා මේක හරි පෙත කියලා දන්නවනම් ඒක මන්ත්‍රය ජප කරනවා වාගේ සිද්ධි කරනවා වාගේ වශී කරනවා වාගේ ඒ අනුව බැලීම තමයි අනුපස්සනා කියලා කියන්නේ නැත්නම් අනුස්සතිය කියලා කියන්නේ ඒක නිසා යම සමහර වෙලාවට කෙනෙකුට ආනපානේ හෝ එහෙම නැත්නම් වේදනා හිතවිලි සද්ද හෝ මොන දෙයක් හරි ඇවිල්ලා ඒවා ශීඝ්‍රයෙන් විනාශ වෙනවා යනවා. විනාශ වෙන්න පටන් අරගත්තාම දැන් මට ආනාපානේ පේන්නේ ඉතින් නැත්නම් අර ස්ථිරව තිබිච්ච නිත්‍ය සංඥා වශයෙන් තිබුණු අරමුණ පේන්නේ ඒ වුණොට ඒක ඇතුළෙම හෝ ඒ ආශිත දේක විසාකල පෙරලියක් වෙනකොට යෝගාචරය අන්ධබන්ද වෙනවා දැන් කොහෙද හිත පවත්වන්නේ කියලා. මොකද මේ බලන්න පෙන්නපු අරමුණ ඔද්දල් වෙලා ගිහිල්ලා බොඳ වෙලා ගිහිල්ලා නමුත් ඒක ඇතුලේ විශාල ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී ඒ ක්‍රියාශක්තියේ තියෙන පෙරලෙන ස්වභාවය විපරිණාම ස්වરૂපය අනුව බලනවා නම් ආනපාන නැතුණ කියලා පාඩුවක් වෙන්නේ ඒක අනිච්චානුපස්සනාව වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර ඉස්සලා ප්‍රශ්න කිව්වා වගේ භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා හොඳට ආනපනෙත් පේනවා. නමුත් මේ පෙළෙන ගතිය තේරෙනවා. දැන් ඒකට ප්‍රශ්නයක් මතුවෙනවා මේක මේ ආනපාන වැරදිලා එන පෙළෙන ගතියක්ද? එහෙම නැත්නම් මේ භාවනාදී පෙන්නට හදන දුක්ඛ සත්‍ය නියෝජනයක්ද කියලා. මේක ටෙස්ට් කරගන්න වෙන්නේ මේ පෙළෙන ගතිය දුකේ නියෝජනයක් නම් දුක්ඛානුපස්සනාව අනුව මේක තමයි සරුවචනසේ දුක කියලා කිව්වේ කියලා ඒකේ පෙළෙන ගතියම මෙනෙහි කරන්න ගත්තොත් පෙතට වැටෙනවා. ශක කරන පැත්තට යන්නේ නැහැ. එහෙම නැත්නම් අනාත්ම ගතියට ඒ වගේ ඒ ගති මතු වුණාට පස්සේ යෝගාවචරය ගිහිල්ලා පිටිට හිරුණා වගේ හිර වෙනවා. මම ගියේ නම් මෙහෙම කරන්න නමුත් දැන් හොඳටම පේනවා අරමුණක් පෙන්වන්නේ අරමුණ වෙනස් වෙනවා. ඒ වෙනත්නම් ඒ දිහා බලාන ඉන්නකොට පෙළන ගතිය තියෙනවා. එතකොට ඒක විසඳා ගැනීම සතා අරමුණ වෙනස් වෙන ගතිය තියෙනවනම් අනිච්චානුපස්සනාව, කයානුපස්සනාන, වයානුපස්සනාව ආදී වශයෙන් අනුපස්සන රාශියකට හිත දාලා බලනවා. මේක මේ භාවනාවේදී පරමාර්ථ සත්‍ය පෙන්වන්නේ එක් ආකාරයක්ද කියලා උරගා බලනවා. පෙළෙන ගතිය එනවනම් දුක්ඛානුපසනාවට දාලා මේ પરමාර්ථ ධර්ම පෙන්නන එක් ආකාරයක් ඒකමද කියලා ඒ අනුව හිත මෙහෙවනවා. නමුත් ඒක මේ ඉතින්ද ගිහිල්ලා භාවනාවෙන් ඒ අනිත්‍ය ලක්ෂණය මතුවෙන්න ඉස්සලා කරන්න ගියොත් බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ බලන්න හැදුවා වගේ. ඒක කරන්න යන්න අනක උපදින වෙලාව බලලා කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා බලලා තමයි කේන්දරය හදන්න ඕනේ. එහෙම නැතුව හම් බබා හම්බෙන්නේ ඉසලා කේන්දරය හදන්න බෑ. මොකද මේ ළමයි නැති කට්ටිය එහෙම කරනවා. ඒ වුණාට හරියන්නේ නැහැ. ඒ වගේ රෝයි කියලා ළමයි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හම්බෙන්නාට පස්සේ නම් කේන්දරේ බලතයි. ඉතින් මෙතන පොඩි මේ මොකද කියන්නේ? යෝගාචරය ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන යන්න ඕනේ. භාවනාදී නිතර නිතර නිතර යමක් පෙන්නනවා නම් පෙළෙන ගතිය, තවන ගතිය හෝ වෙනස් වෙන සුළු ගතිය. අනිච්චානුපසනාවට දැම්මට පස්සේ මේක පරමාර්ථ ධර්මයක නියෝජනයක් කියලා අල්ලන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අට්ඨරස විපස්සනා නැත්නම් අට්ඨරස විපස්සනා තියෙන්නම අනිච්චානුපසන, දුක්ඛානුපසන, අනත්තනුපසන තමයි. නමුත් ඒක එක එකනාගේ චරිත වලට ගැලපෙන විදිහට සත්තානුපසන, දසානුපසන, අට්ඨරස විපස්සනා ආදී වශයෙන් අත්විති බිහිති වෙලා තියෙනවා. අනිච්චානුපස්සී විහෙරති සහ අනුස්සති යන දෙකේ තේරුම එකමද අනිච්චානුපස්සී අනුස්සතිය කියලා කියනවා අනුපස්සනාව කියලාත් කියනවා. ඒ දෙකේම සමාන අර්ථ තියෙන්නේ අනිච්චානුපස්සී කිව්වත් අනුපස්සනා කරත් මෙතන කියන අනිච්චානුපස්සී කියන අනුපස්සනාවට වැටෙන්නේ අනිච්චානු අනු යන අනුස්සතිය ගත්තත් එකම අර්ථයමයි මේකේ තියෙන්නේ විපස්සනාවට කියන තවත් නමක් විදිහට තමයි කියන්න පුළුවන් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පහදා දෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවකට ඉදිරිපත් වෙන ශික්ෂාපද ටික. ඇත්තට මෙතන ඉලක්කම් වශයෙන් 227ක් සඳහන් වෙනවා. භික්ෂුණී විභංගයේ 317ක් සඳහන් වෙනවා. නමුත් ඒක හොඳට විග්‍රහ කරලා බලුවොත් පන්සිල් පද පහම තමයි. පන්සිල් පද පහ ඊට වැඩිය සවිස්තරව පෙන්වනවා. ඇත්තරම අටසිල් ගත්තත් දසසිල් ගත්තත් කොයි එකේ තිබ්බත් ওই පන්සිල් පද පහම තමයි මේ ඒ පැත්ත මේ පැත්ත දාලා පෙන්වන්නේ. ඒ ප්‍රාතිමොක්ෂ සංවර සීලය තමයි මේ උපසම්පදාව හඳුන්වා දීමට කරන්නේ. නමුත් ਸਰුවචනාංශේ උපසම්ප හඳුනලා දෙන්න ඉස්සෙල්ලා සබ්බපාපස්සාකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං අනිත් වගේ ગાථා ටිකක් විතරයි ඉස්සෙල්ලා සංඝයාට සජ්ජායනා කරේ. එතකොට ඒ කියන්නේ ඒ සජ්ජායනා කරන සංඝයා අතර ඔක්කොම වගේ හිටිය රහතන් වහන්සේලා. ඒ නිසා යත්තන්න විස්තර ඕන උනේ නැහැ. පහු වෙනකොට උපසම්පදා වෙලා හිටියට පෘථග්ජන සංඝයා ඉන්න නිසා ඒ යත්තන්ට අර වගේ මේ අනුශාසන ප්‍රාතිමොක්ෂ හරියන්නේ ප්‍රාතිමොක්ෂ ශික්ෂාපද එක එක එක එක වශයෙන් සිද්ධි අනුව පනවලා ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති වශයෙන් ඒක අවස්ථාව හැටියට සුද්ධ පවිත්‍ර කරලා අන්තිමට සරුවචනංශේ පිරිනම් පාණ්ඩ ඉස්සර වෙලාමත් මේ ප්‍රාතිමෝක්ෂය පෙළ ගැසිලා තිබිලා තියෙනවා. ඒක නිසා මේ ගී කෙනෙක්ගේ බලනවා නම් පන්සිල් වාගේ අටසිල් වාගේ දසසිල් වාගේ. සාමාන්‍ය කෙනෙක්ගේ බලනවා නම් සාමාන්‍යර දසසිල් වාගේ. නමුත් භික්ෂුවක්ගේ බලනකොට උපසම්පදා භික්ෂු භික්ෂුණී බලනකොට ඒකම විශාල අතුයිති විහිති වැඩිමක් තමයි ප්‍රාතිමොක්ෂයේ තියෙන්නේ මේක හදන්න බලන්න තියෙන්නේ සතර සංවර සීලේ බලනකොට ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන්නේ ශික්ෂාපද සීලේ ශික්ෂාපද සීලයට දෙන නම ඊට අමතරව තියෙනවා ඉන්දිය සංවර සීලේ ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියලා තුනක් මේ සංසන්දනයේ තියෙන හොඳටම විස්තර සහිතව මේ විසුද්ධි මාර්ගයේ මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන්නේ හරියට රෙගුලාසිටි එක වගේ උසාවියක තියෙන රෙගුලාසිටි එක වගේ තමයි විනය රෙගුලාසි. ඊට අමතරව ඉන්දිය සංවරය කියලා කියන්නේ තමන්ගේ ඇහ කන දිවනාසය කය කියන ඉන්ද්‍රියන් රූප ශබ්ද ගන්ධ රස පහස ඉදිරියේදී සංවර කර ගැනීම. ඒක බොහොම විස්තර සහිතව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රේ. ඊට පස්සේ තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ තමන්ගේ බඩ රස්සාව හම්බ කරගෙන කණ එක තව කාටවත් වදයක් වෙන්න දෙන්න එපයි කියලා. ඉතින් සා ආජීව පාරිශුද්ධ සීලය ගන්නකොට තමන් මස් වෙලඳාම, මස් මාංශ වෙලඳාම, මත් ද්‍රව්‍ය වෙලඳාම, ආයුධ වෙලඳාම ඒ වගේම ඔය වෛශ්‍ය වෘත්‍ය වගේ කාමකෝපද වෙන දේවල් විලඳාම අන්න වගේ ටිකක් කියලා දෙනවා ඒ වයින් ජීවත් වෙනවා නම් පාරිශුද්ධිය නැහැ. ඒ කියන්නේ ආජීව පාරිශුද්ධිය නැහැ. ජීවත් වෙන බඩ රසාව හොඳ නැහැ. ඒ නිසා එහෙම කෙනාට සීලයේ සිල්පද රැක්කට ආජීවය වැරදි නිසා සුදුසුකම මදි බණ භාවනා කරන්න. ඒ ආජීව පාරිශුද්ධියට පුළුවන් තරම් තව කෙනෙකුට දැනටත් මත්තටත් කරදර නොවෙන තමන්ටත් අනුන්ටත් කරදර නොවෙන ජීවිත ක්‍රමයකට යන්න ඕන. නමුත් හැබැයි හොඳටම ගැඹුරෙන් බලනකොට કોઈ ජීවන වෘත්තිය කෙරුවත් කාට හරි ටිකක් කරදර කරන්න වෙනවා. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අනුන්ට වෙන කරදර ප්‍රමාණය එන්න එන්න අඩු කරගෙන යන එක තමයි. ඊට අමතරව තියෙනවා ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා එකක්. ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කියන්නේ සංඝයා වහන්සේලාගේ ප්‍රත්‍ය ප්‍රධාන හතරයි. චීවර, පින්නපාත, සේනාසන, ගිලම්පස. චීවර කියලා කියන්නේ මේ අඳින ඇඳුම, පින්නපාතය කියලා කියන්නේ කනබොන දාහනේ ටික, සේනාසනය කියලා කියන්නේ ලඟුන්ගේ, ගිලම්පස කියලා කියන්නේ බෙහෙතකට ගන්න එහෙම නැත්නම් හන්දාවට බඩගින්නට ගන්න ගිලම්පස ටික. මේ හතර පාවිච්චි කරනකොට ඒකට පිහිටලා වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද මේක මේ සංඝයා වහන්සේලා නම් නැත්නම් මේ භාවනා කරන පිටසටත් මේ වෙලාවේ මේක කිට්ටුවට ගන්න පුළුවන්. මේක කවුරු හරි සීලවන්තෙක් ප්‍රස්තුත කරන පුදන දෙයක්. ශිවර කියලා කියන්නේ කවුරුහරි පූජා කරපු දෙයක්. මේක පාවිච්චි කරලා කාටරි කාමයේ දනවන විදිහට රාගය දනවන විදියට කටයුතු කරනවා නම් ඒ පූජා කරන මනුස්සයට පින සිද්ධ වෙන්නේ නැහැ. මේ සිවුර බුදුහාමර බලාපොරොත්තු දෙ වෙන්නේ නැහැ. ඒ නිසා සිවුර පරිභෝග කරන වෙලාවේදී මේක මම පාවිච්චි කරන්නේ මේ ඌත උෂ්ණ සීතල අයින් කරන්නයි නරක වාතය අයින් කරන්නයි යන්නේන සත්තුන්ගෙන් වෙන බාධා නැති කරන්නයි විලිලැජ්ජාව වහගන්නයි. හිරිකෝපින ස්ථාන වසා ගන්නයි කියලා પરමාර්ථය සීපත් කරන්න ඕන නිතරම. එහෙම නොවුනොත් දැන් මේ කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා තියෙන්නේ. විලිලජ්ජාව නැති කරන එකක් නේක. පුළුවන් තරම් බලන්නේ කාමකෝපේ. ඒක තමයි මෝස්තරේ. ඒකයි මේ ශූරේ අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස ගියන්ගේ ඇඳුම් මෝස්තර කොච්චර තුප්පහිද කියනවනම් මාස 6න් 6ට මාරු වෙනවා. ඒ කියන්නේ මේ මේ මාස 6 තිබුණේ ඊගා මාසයෙන් යාම විසිකොල දානවා. ඒ තරම්ම තුච්චයි. මේක නෑ 512000ක් බුදවරු එච්චර කාලයක් ගෙනත් තියෙනවා කිසි කෙනෙක් වෙනස් කරලා නෑ. එදා සිවුර කතා කරනකොට කියනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බන සංකීති නසංකීසanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි මේ සිවුර අග්‍රයි ඇඳුම් වලින් තියෙන ලෝකේ තියෙන අන්තිම උග්‍ර ඇඳුම හොන්ත සිවුරක් අරගෙන දෙපොට වහලා දෙවුර වහලා ඇඳලා පස්සේ කොච්චර ලස්සනද කියලා බලන්න. තනි හතර ඇතුලේදී කැලක් මේකේ තියෙන. අරගෙන හරියට දෙවුර වල ඇඳගෙන බැසර වාසේ හාමුදුරුවෝ පුදුමාකාර දෙදක් ඔයගොල්ලන්ගේ ඔය බයිලා එකකටත් විතර හරියන්නේ. ඔය කොයි මොස්තර දැම්මත් මොකක්වත් විතර වටින්නේ. රත්ත්‍ඤයි කියලා කියන්නේ චිර රාත්‍රඥයි. මේ ඇඳුම ඒකට වංශඤ්ඤා ආර්ය වංශය නියෝජනය කරන ඇඳුම. ආර්ය වංශයේට තියෙන ඕක තමයි ඔයින් එහා කවදාකවත් යන්නේ නැහැ. අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤ වංශඤ්ඤ බෝරාණ. ඊ타ත්ම පැරණි. අසංකින්න මේක සංකර කරන්න බෑ. මේකට කෑලි එල්ලලා අනම්මනම් කරන්න ගියොත් ඒ මනුස්සයා සංකර වෙනවා. මේ දීලා තියෙන ක්‍රමේ ඒක හරියටම අර මගද දේශයේ තියෙන කුඹරක හැඩයට ඇඳලා දීලා තිනවා. ඒක අනවශ්‍ය කෑලි එල්ලන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා සංකර වෙලා යනවා. අසංකින්න අසංකින්න පුබ්බා බුදුහාමුදුර පෙර ආත්ම දිහා බැලලා කියනවා පෙර බුදුරජාණන් වහන්සේලා කාලවත් කවදාකවත් මේක සංකර වුණේ නැහැ. ඉස්සරහා බැලලා කියනවා මෛත්‍රී බුදුහාමුදුරගේ ශාසන මේක සංකර වෙන්නේත් නැහැ. ඒ වගේම කිසිම ලෝකේ ඉන්න කිසිම ඥානවන්ත වූ පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේකට කවදාකවත් බනින්නේ නැහැ කියලා. මේකට බනින්නේ නැහැ. මොකද මේක කවදාකවත් කාටවත් කෙලෙස උපදවන්නේ නැහැ. අන්න ඒ වගේ සිවුර පාවිච්චි කරනකොට ප්‍රයෝජනේ සලකලා මතක් කරගන්න ඕනේ. කෑමක් ගන්නකොට මොකටද මේ කැම ටික ගන්න කියලා මේක ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි අනුන්ට මේ නැත්තම් මේ ඇඟ ආටෝප කරගන්න නෙවෙයි මේ බඩගිනි දුක නැති කරගන්නයි ඒ වගේම වැඩියෙන් කාලය ඇති වෙන ස්මෘත්තා දුක නැති කර වෙන්නත් දෙන්න එපයි කියලා තියෙනවා. Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා බත් පිටක් පිටක් පාස මෙනෙහි කරන එක පින්න පාතර කියන සීනාසනයක් ගන්නකොටත් මේවා මිනිස්සු හදන්නේ අපිට පූජා කරන්නේ මේ කෙලස් කපණ්ඩයි. නමුත් මෙව අල්ලගෙන මේක මගේ කියාගෙන උඹේක පුංචි මගේක ලොකුයි කියාගෙන තාරතිරම් මනින එක නෙවෙයි මේ භික්ෂුන් වහන්සේලාට හම්බෙන සීනාසනේ වැඩි. ඒ නිසා සීනාසනේ රතුලන හැම වෙලාවෙම මෙනෙහි කරන්න කියනවා. මේ ගියක් හදන මිනිසෙකුට කොයි තරම් වියදමක් කාලයක් ධනය ශ්‍රමයක් යනවද? දැන් මේ මිනිස්සෙක් මේක දුන්නට පස්සේ ශාසනයට ඒක හැම වෙලාවෙම මේ මිනිස්යාගේ ඒ ගෞරවයෙන් ශාසනය ගැන හිතලා පාවිච්චි කරන මිසක් ඒක මාන්නය ඇති කරලා පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම බෙහෙත් පිළිකර පාවිච්චි කරනකොට උනත් ඒ විදිහටමයි. ඉතින් ඒ විදිහට අර අපිට මැරෙන්න නැතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. ඒ හතරෙන් කෙලෙස් උපදින්න දෙන්න එපයි කියන්නේ. මේට හාත්පසම වෙනස් දෙයක් තමයි ওই දියුණුවයි සම්මත රටවල් වල වෙලා තියෙන්නේ. චිවුර ඇඳුම් පැළඳුම් ඇඳුම් පැළඳුම් ඇඳුම් පැළඳුම් ඒ කැම බීම වලට ඔය පාටිස් දිහායි නැත්නම් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දිහායි බලනකොට කන්නේ කෙලස්මයි කියලා හිතෙනවා. කෑමක් නෙමෙයි කෙලස්මයි කන්නේ. අර මිනිහට පෙන්ලා දෙනවා මේ මිනිහට පෙන්ලා දෙනවා අරකයි මේකයි කිය කිය මොන්න තරම් ආලවට්ටම් දානවද මේ බඩ විතර එක ගන්න. ඒ වගේම සේනාසන ගන්න ගියාම කොච්චර ගෘහ නිර්මාණ ශිල්ප හැදුවත් මට වෙන එකක් ඕන. මේ තියෙන එකක් බෑ. ඒ වෙනම එකක් ඕන. ඒ තරවටම පටුයි. කද්දාක සන්තෝෂ වෙන්නේ අරලුගේ අර ගෙදර තියෙන මොඩල් එක මේ ගෙදර දැම්මට බෑ. ඉතින් අර එක මිනිසෙක් කියනවා ඉතින් එයාගේ මේ මහා ගෙදර තිබුණලු වලව්ව. ඉතින් නෝනා කියනවලු එව්ව පරණ ගති අපිට අලුත් ගයක් ඕන කියලා. ඉතින් ඉඩම් තිබුණ නිසා මම සකවලු වලව්ව දීදී පිටිපස්සෙන් ගේ හැදුවලු. ගේ හැදුවට පස්සේ ගෝලු මේ වලව්ව නිසා ගේ පේන්නේ නැහැ කියලා අඩු ගානේ පළුවක් කඩන්නයි කිව්වලු. පාර යන මිනිසුන්ට පේන්නේ නැහැ ගේ හැදලා තියෙන එක. ඊට පස්සේ කිව්වලු මේ ටයිල් අල්ලලා තට්ටු දෙකට හදපු නැහැ කියලා ආයෙ හැදුවලු. ඉතින් කියනවා මේක කවදාකවත් ඉවර වෙන වැඩක් නෙවෙයි කියලා. ඉතින් ඒකට මේ කරුණාකාරණා කරන්න ගත්තොත් කියන්න ගත්තොත් ඉතින් දික්කසාදි තමයි. වෙන මොනව කරන්නේ? ඉතින් මේ හතරෙන් මෙච්චර කෙලෙස් උපදින්න පුළුවන් වෙන අවදී සරුවචයන් සඳහන් කරනවා මේකෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා. පිටක් පිටක් ගානේ වළඳන වෙලාවේ සීපත් කර කර වළඳනවා නම් ආහාරය නිසා ඇතිවෙන මේ ශාරීරික සංසාරයත් ආහාර මාර්ගෙම කපන්න පුළුවන් කියලා. හැබැයි මහසි සාඩක පොතේ ලියලා තියෙනවා ඒ හතර ඉරියව්වේදී නැත්නම් ඒ ස්ථාන හතරේදී ඒ වාක්‍ය කියනකට වැඩිය තමයි සත්‍යමත් වෙනවනම් මම මේ ඇඳුමක් අඳින්නේ මොකටේ මම මේ ආහාර ටික ගන්නෙ මොකටද? මේ සීනාසනේ පාවිච්චි කරන්නේ මොකටද? මේ ගිලම්පත ටික පාවිච්චි කරන මොකටද කියලා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා කියන තනි වචන එතන තියෙන්නේ. ඒක කරන්න බැරි නම් සිද්ධ වෙන්නේ නැත්නම් එතන එතන අර වාක්‍ය කියන්න කියනවා. ඒකෙදි දිගම වාක්‍ය දාලා තියෙන බුදුහාමුදුරුවෝ පින්ඳ පාතේ වළඳනකොට. දීර්ඝ වාක්‍යයක් කියන්න තියෙනවා. මොකද එතකොට හුඟක් හපන්න පුළුවන්. හොඳට දිරවනවා. එහෙම නැත්නම් දඩබඩ ගහගෙන ගිලින්න පටන් අරගත්තොත් බඩත් නවුත් වෙනවා. දීපු දාන දීපු මනසට පින් සිද්ධ වෙන්නේ නැහැ. Tamanට සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ නිසා පින්නපාතේ සඳහා තියෙන වාක්‍යය දිග වාක්‍යයක් තියෙනවා. ඉතින් ඒක නොකළොත් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට ඒ සිව්පස හතර වන්දනකොට සීපත් නොකළොත් ඒක අත්තරක් දක් වෙලා ආයෙත් තියෙනවා. දවසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා නැවත සීපත් කරන්න වෙනවා මම මේවා පාවිච්චි කරාට මන්ට මේක සීපත් කරන්න බැරි වුණයි කියලා. ඒක ඇත්තටම පසු කාලී නැති වෙච්ච මේ එකක් ඒක මේ bali පොතේ සංස්කෘත පොතේ පොඩි වෙනස්කම් වගේකුත් තියෙනවලු ඒ ප්‍රතිවේක්ෂාවේ. නමුත් වියියොත් නම් ඒක පාවිච්චි කරනකොට 100න් පාවිච්චි කරන්න. ඒකයි ප්‍රාථමික සංග්‍රහ සීලය. එතකොට වෙන පැත්තක් ගන්න නිසා සතර සංවර සීලී බලනකොට තමයි මේ ප්‍රාතිමෝක්ෂය පිළිබඳව කැපිපෙන වෙනසක් අවශ්‍ය කරන්නේ වැඩි විස්තර ගොඩක් තියෙනවා. ඒක තියෙන විසුද්ධි මාර්ගයේ සිංහල පොත දැන් හරි හැමතැනම වගේ ගන්න තියෙනවා. අරගෙන කියවන්න මේ හැබැයි මං අනතුරු අඟවනවා මෙව කියවලා තමයි සදාචාරවාදියෙක් වෙලා අනුන්ගේ අඩුපාඩු හොයන්න යන්න එපා මේකෙන්. ඒක නම් මා භයානක ලෙඩක්. නිවනට තියෙන ප්‍රධානම බාධාවක්. හරියට යන මිනිහටත් වලකපන එකක්. ඒ නිසා මේවා තියෙන්නේ සමාජ ප්‍රශ්න නැති කරන්න මිසක් අනුන්ගේ අදකුද හොයලා කෙලෙස් උපදවන්න නෙමෙයි. ඒ නිසා ඒක හොයන්න හැබැයි මේ සදාචාරවාදී කියන අතර වෙලා කෙලෙස් උපදවා ගන්න නැති වෙන මට්ටම යන්න ඕනේ. සක්මන් කිරීම සඳහා සිමෙන්ති පොළොව පාවිච්චි කිරීම සුමට ලී පොළොවට වඩා සුදුසුද මේක ඇත්තටම හරි සංවේදී ප්‍රශ්නයක්. ඒ මොකද මේ හොඳම දේ නම් වැලි මලුව. අඟල් භාගයක විතර තියෙන වැලි මලුව තමයි හොඳම දේ. නමුත් මෙහිදී ඒක කීපයක් කරුණු නිසා අමාරුයි. මොකද එලිමානි සක්මන මෙහි හැම ඊර්තියෙම කරන්න බෑ. ඒ නිසා ඇතුලේ සක්මනක් හදන්න වෙනවා. එහෙමනම් සම්පූර්ණ ආවරණය කරලා වැලිමලුවක් දාලා හදන්න වෙනවා. ඒ වැලිමලුව නැත්තම් ලංකාවේදී හොඳම දේ දැන් මම දැකලා තියෙන්නේ ලනු පැදුර. නමුත් මෙහි ඒක නැහැ. මෙහි තියා දැන් ලංකාවෙත් ගන්න නැහැ. ලනු පැදුරු හරි අමාරු හොයන්න. ඒකේ හරි රළුයි. එතකොට පොළවේ කකුල තියෙනකොට හොඳට තේරෙනවා. ඊට පස්සේ මේ මේ මේ පොළොවට වැඩිය සාමාන්‍ය මැදපු නැති සිමෙන්තිය හොඳයි. නමුත් බුරුමේ කට්ටිය කියනවා සිමෙන්ති කියන්නේ වස කියලා. සිමෙන්ති පොළවේ මේ නිර්වත් පය ගෑවෙනවා නම් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා කියලා. ඒ නිසා මේ මිනිස්සු කවදාකවත් සපත්තු සරපු දාන්න නැතුව සිමෙන්ති පොළව පා ගන්න. ඒ නිසා gedara කොච්චර දුප්පත් වුණත් gedara eh, ලෑලි ටිකක් අතුල්ලා තමයි තියාගන්නේ. මේ එංගලන්තේ පස් කියන නම තමයි මේ මොනවද බිලම්මිය කියලා කියන්නේ. එංගලන්තෙන් ගෙනාවු පස්. ගෑවෙන්නේ තරමට හොඳයි. නමුත් eh, මොකද ඒක ඍතුවක් තියෙන හරි සීතලයි. ඒ සීත ඍතුවේදී ඒ පොළවේ ඇවිද්දොත් මේ බොහොම ඉක්මනට පපුවට උණක් ගන්නවා. ඉතින් මෙහෙදී ඒක නිසා මේ මම මම දන්න හැටි මම කිව්වේ නිසා වඩා සුදුසු ගැළවෙන දෙයක් ගැළපෙන දෙයක් යොදනවායි කියලා මිස ජාත්‍යන්තර වශයෙන් ඔක්කොටම හරියන තනි වචනයක් කියන්න බෑ. ඒ නිසා වඩා පොළොවට කොටිම කියනවනම් හොඳට කෙටෙන හොඳට දැනෙන පොලොක් තමයි වඩා හොඳ. එතකොට එකක් භාන අරමුණු කරන්න ලේසි. දෙක හොඳට පය සම්බාහනය වෙනවා. සම්බාහනය තුලින් තමයි කායික සෞඛ්‍යය එන්නේ. හොඳට කෙටෙනවා ගැටෙනවා වෙනකොට අරමුණ පිට පිට යන ගතිය අඩුයි. දේවතානුස්සති භාවනාව හා වඩන ආකාරය පහදා දෙන්නේ ආනාපානසති භාවනාව වඩනා යෝගියට වැඩිම සුදුසුද දේවතානුස්සති භාවනාව වැඩිම තව භවයක් ප්‍රාර්ථනා කිරීමක් විය හැකිද කෙසේ නමුත් මේ වගේ වෙලාවදී මම පුළුවන් තරම් පටු කරනවා විවිධ භාවනා ක්‍රම හඳුල්ලා දෙන්න ගත්තොත් ඒක එක්කෙනෙකුට රුචි වුණාට පොදු ගමනට අපිට වෙලා මදි වෙනවා. ඒ නිසා මම මේ වගේ ප්‍රශ්න වැඩි සාකච්ඡාවට ගන්නෑ. අනුසති භාවනා හතක් තියෙනවා. ඉතින් මේකෙදි මේ ඇතර මට පුද්ගලික අත්දැකීමකුත් නැහැ. මට මට දෙයියෝ විශ්වාසයක් නැහැ අපා. කොච්චර જાති කරුවක්වත් මන් දන්නේ මොන එකක්ද කියලා මට හිතෙන්නෙම නෑ මේ මට හිතනවා මං ලොකුයි කියලා දෙයියන්ටත් වැඩි. ඒ කියන්නේ මට මෙච්චර මේ පව් කරුම් මට මෙච්චර භාවනා කරන්න හම්බුණා නම් දෙයියෝ මක්ක කරන්නද? අර කතරගම දෙයියෝ දකින්නකොට හැමදාම අර ආයුධ ටික අල්ලන මෙහෙම ඉන්නවා දකින්නකොට මම හිතනවා පව් කියලා. දැන් අපිට ඕන සිවුරත් ගලවලා දාලා ওই පැත්තට බුදිය ගන්න පුළුවන්. දැන් කතරගම දෙයන මොනවක් කරන්න බෑ. මෙහෙම අල්ලගෙන ඉන්නේ. අර ඒක මනසේ කැඳලා තිබෙන නිසා කතරගම දෙවියන් විශ්‍රාම ගනී කියලා ආයුධ පැත්තක දාලා දපලා මොන රගිලා ගහ කුඩටලා ඉන්න ඇඳලා තියෙනවා. මේ ළඟදී අර මේ මුස්ලිම් මිනිසෙක් මුස්ලිම් එකක දෙයනාසික රූපයන්දයි කියලා නබි නායකතුමාගේ නිව්සීලන්ත පාර්ලිමේ මොකද නිව්සීලන්ත කාර්යකන්දේ තියෙන තානාපති කාර්යාලයට කුඩු කෙරුවා. දෙයියන්ගේ රූපෙන්දයි කියලා. ඉව තහනම් ඒ ඒ ආන්න ඒ ආගමේ දෙන්නේ නැහැ දෙයියෝ මේ දෙයියෝ මවන්න දෙයියෝ හිතා ගන්නවත් දෙන්නේ. ඒ නිසා දේවතානෝස්සතිය මම පුද්ගලික අත්දැකීමක් නැහැ මට. ඒක නිසා කවුරු හරි කැමති නම් විසුද්ධි මාර්ගයේ තියෙන ච අනුස්සති භාවනා කියලා දේවතානුස්සතිය. ඒක නිසා හැබැයි දෙයියන්ට ලැජ්ජා හිතෙයි කියලා මට හිතෙනවා. එහෙම මිනිස්සුගේ ಗುಣ කතාන මෙච්චර ෂෝක් ආනපන සතියක් තියේදී දෙයියෝ ගැන හැබැයි ඒක සම්මත භාවනාවක්. දේවතානුස්සති භාවනාව කියන්නේ සම්මත භාවනාවක්. සමහර විටක මං හිතනවා ගිය ආත්මවල දේවලෝකේ ඉඳලා මෙහි ආපු කෙනෙක් ඉන්නවනම් කනෙක්ෂන්ස් එන්ඩිඩ් තියෙනවා. ඒ ඒ සම්බන්ධතා එන්ඩිඩ් තියෙන නිසා මං විහිළු කරාට මට දෙවියෝ මහත් එක්ක උදහස් වෙයිද කියලා බයකුත් තියෙනවා. එහෙම වෙන්න එපා. යන්නේනේ එන ගමන් විවන් කියන කාරණා දෙයියන්ගේ ආනුභාවයෙන් සාර්ථක වේවා කියලා ඒක කරගන්න. හැබැයි කරන්න ඕනේ නම් මම කියනවා විසුද්ධි මාර්ගය බල්ලා කරන්න. මොකද මයි ළඟ ඒකට අත්දැකීමකුත් නැහැ. නමුත් මේ වගේ රිට්‍රීට් එකදී ඒ වගේ අතුරු ප්‍රශ්න ගත්තොත් වෙන්නේ මේ අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ තියෙන එක අතුරු තමයි. නමුත් ඒකෙන් අපිට මේ යන ඒකට උදව්වක් වෙයි කියලා මම හිතනවා. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට මේ සතිය වැඩිමත් එක්ක දේවතානුස්සතිය සතිය තමයි වැඩිවීමට වෙන්න නිසා මම සාමාන්‍ය මේ මේ ප්‍රශ්න වැඩි උනන්දු කරවන්නේ අවසාන වශයෙන් කියලා තියෙනවා දේවතානුස්සති භාවනා වැඩිම තව භවයක් ප්‍රාර්ථනා කිරීමක් විය හැකිද කියලා. එහෙමම වෙන්න ඕනේ. ඒ කියන්නේ දේවතානුස්සති භාවනාවෙන් අනුස්සතිය තේරුම් අරගෙන හිත තැම්පත් වුණාට පස්සේ ආනපනිට දැම්මනම් ඊට පස්සේ විපස්සනා කරලා තව භවයකට යන්න දෙන කඩන්න පුළුවන්. ඒ නිසා දේවතානුස්සති ඒකාන්තයෙන්ම විරුද්ධ දෙයක් නෙවෙයි. uh, venerable sir මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ is boredom the same as adukkama sukha vedana uh, these are two things the boredom is yet another mental factor vedana is yet another mental factor adukkama sukha vedana means no pain no pleasure kind of feeling feeling is a mental factor the boredom is a shade of a meaning of hatred. So that has its own, uh, by its own right, it can stand alone. So therefore one has to understand the feeling is one thing and this boredom is something. So whenever the feeling happens, if it is a negative one or if it is a neutral one, the boredom can come. That is because of their acquaintance and it is due to in a rut, due to our mental uh, mindset, it can come. So when that happens also, first the feeling happens and then the bottom comes. So sequential order-wise, different. So therefore, when and where the negative feeling or no, no pain, no pleasure happens, uh, if someone can keep the track with or be prepared, can track, understand when and where the boredom sets in. So that's a very great discovery. Both are not the same. The people avoid the boredom by letting the mind wander and fantasy thinking. Uh, please comment uh, this. Uh, so you can't say people avoid boredom by letting the mind wander off and then the mm, uh, fantasy thinking. This is the function of defilements defilement is always, uh, what do you call the, mess up the situation. Never let one single mental factor to come forward and to understand. Instead, it's the messing up. That is what the we keep the manasa. That means scattered minds. But when and where the concentration come, you can understand this is the feeling, and due to this feeling, this emotion came. At that time, uh, you can see through the feeling as well as the boredom. But if the mind is not concentrated, uh, these things are happening in the hazy, bewildered manner. Under such circumstances, you become the slave. But if you are looking through with the, the theory understanding and the deductive knowledge, as well as prepared mind, the moment you understand this is the no pain, no pleasure feeling, and this is the shadow, uh, the following up boredom, that understanding is a very big uh, threshold, very big hurdle uh, you have to, definitely you have to understand. So therefore, these things by themselves, by intrinsically, they are not bad thing. But whenever they, they coupled each other, not due to your intention, purely I am telling it is not due to intention, this is due to a rut. That is the what we have to understand when and where the neutral feeling happen, automatically the boredom happen. That is not your intention. So therefore, even if you get bored, even if you get monotonous, and even if you suffered a lot, you must not regret thinking that I did the mistake because it is not something you did. It is something happening. This is the nature of defilement. So your task is to let it happen again and again and see this is not me, this is not mine, this is not my soul. Then the boredom can be uh, separate and the feeling can be separate. Then you are the winner. But next day again it can happen because of its uh, uh sequential order or due to your um, past habits. It can happen again and again. You have to just discriminate it in order to discriminate, you must have theory knowledge, you must have deductive knowledge or rational knowledge and go prepared. So when and where you are observing the anapanasati or any uh, kind of uh, particular object, when and where the object becomes subtle, that is the point you have to be alert. You know, now when the feelings are more towards the no pain, no pleasure, under such circumstances, the boredom can set in. So there you have to be vigilant, you have to be diligent, and if you are negligent, boredom will set in and you will be the loser. But if you are vigilant, as and when and where it happens, then you can track it. By tracking, you uh, wean off, you do away with the boredom, and then you can understand this is the feeling, this is the boredom. So therefore, it is... Uh, not a mm, intrinsically bad thing. But when they get mixed up, it is bad. But if you can separate it out, uh, then you are the winner. Uh, ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම රූප ධර්ම ගැන විස්තරයක් විස්තර කිරීමක් කර දෙනසේක්වා um, නාම දූප කියලා කියන්නේ හිතයි කයයි කියලා තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ uh, බුදුරජාණන් වහන්සේගේ එදා දැකපු දර්ශනේ හැටියට මොනම හරි සිද්ධියක් වෙන්න මේ දෙන්න ඉන්න ඕන. නාමයට පමණක් ඉන්න බෑ තනියම රූපෙට පමණක් තනියම ඉන්න බෑ මේකට කියන්නේ අත් දෙකක් ඕනේ අප්පුඩියක් වදින්න කියලා. අප්පුඩිය ගන්න අත් දෙකක් ඕනේ. මේක විස්තර කරලා දෙන්න සින් බුද්ධහමෙන් කියනවා කෝන් එකක්. එහෙම නැත්නම් ඒවට කියන්නේ ප්‍රහෙලිකා කියලා තනි අතේ අප්පුඩිය සද්ද මොකද්ද කියලා අහනවා. තනි අතින් ගන්න අප්පුඩිය සද්ද. කොච්චර ගැහුවත් තනි අතින් අප්පුඩියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ නාම රූප දෙකෙන් නාමයෙන් පමණක් හෝ රූපයෙන් පමණක් හෝ සංසිද්ධියක් වෙන්නේ නැහැ ජීවිතේ. සංසිද්ධියක් බවට වාර්තා වෙන්න නම් මේ දෙක අතර ගැටුමක් එන්න ඕන. මේ දෙක අතර ගැටුමක් වෙන්න නම් සංසිද්ධිය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම චිත්ත නියාමයේ අනුව වැඩ කරන දෙයක් ඒකෙදී සංසිද්ධියේ තියෙන හොඳ නරක හෝ හරි වැරදි හෝ සුභා සුභ හෝ ධර්ම ධර්ම වෙනුවට මේ දෙකේ මේ නාම කොටස මොකද්ද රූප කොටස මොකද්ද කියලා වෙන් කර ගන්න පුළුවන් නම් Tamanට ඒ සිද්ධියෙන් පොඩි දුරස්ත භාවයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන්නේ සංසිද්ධියත් එක්ක වගලා ගන්නවා වැටිලා ඒක හොඳ නරක උදාරන්න හදනවා හරි වැරදි තෝරන්න හදනවා සැප දුක් තෝරන්න හදනවා එතකොට අපිට ඒ තුල තියෙන නාම රූප බෙදා ගන්න හම්බ වෙන්නේ නැහැ ආන්නේ සම්ප්‍රදාන කූල මෝඩකම අයින් කිරීමට වෙන සිද්ධියක් එකක් අරගෙන ඒ සිද්ධියේ නාම කොටස මොකද්ද රූප කොටස මොකද්ද කියලා වෙන් කරනවා නම් සිද්ධියටමත් වෙන ගතිය සිද්ධිය අනුව අපි වල්මත් වෙන ගතිය නැති කරන්න පුළුවන්. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා ආස්වාසය කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. මේක ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න එක නාම ධර්මයි. ඔච්චරයි. ඒතර ප්‍රස්වාසය එනකොට ඒත් වායෝ පොට්ටබ්බ ධාතුව. නමුත් ආස්වාසය නෙවෙයි කියලා ප්‍රස්වාසය යයි කියලා දැනගන්න එක නාම ධර්ම. ඉතින් මේක දිගට දිගට පවත්නකොට එනේන රූපයක් පාසා නාම මෙනෙහි කිරීම මානසිකාරය පවත්නකොට ටික කාලයක් යනකොට ඒ ආස්වාද ප්‍රසවාසයේ වුණා හොඳයි වුණා නරකයි මේක මට වේවා මේක මට නොවේවා කියන රාග ద్వේෂ මොහ එන්නේ නැහැ එනේන ආස්වාසයේදී මේකේ වායෝ පොට්ටබ්බ ධාතුව මෙහෙමයි සීතල ගතිය මෙහෙමයි දිග් ගතිය මෙහෙමයි කොට ගතිය මෙහෙමයි කියලා ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ වඩ වඩා තේරෙයි. ඒ වගේ මේ ස්වභාව ලක්ෂණ එකිනෙකක් වෙන් කරගන්න හැටි. ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න හැටි. ආස්වාසය තව ආස්වාසයෙන් වෙන් කරගන්න හැටි විදිහට නාම ධර්මත් විශේෂණය වෙනවා. එතකොට යෝගාවචර කෙලස් වලින් අයින් වෙනවා. ඉතින් මේක මහා විශාල ඇත්තම කියනවා විශාල වෙනසක ආරම්භයක් තමයි. නමුත් මේ මූලධර්ම වශයෙන් විස්තර කරනකොට මහ රටාවක් නෑ මේකේ. නමුත් අර භාවනාදී මේක ක්‍රියාවත් කරනකොට නම් යෝගාවචරයා හුස්ම දිහා පිටකෙනේ බලන්න වගේ බලන්න ඉගෙන ගන්න වෙනවා. මේක මගේ හුස්ම කියන හැඟීමෙන් බැලුවොත් කවදාකවත් නාම රූප බලන්න වෙන්නේ බලන්න වෙන්නේ විද්‍යාඥයෙක් විද්‍යාගාරයක ඉඳලා ඒ විද්‍යා පරීක්ෂණයක් කරනවා වගේ පොඩ්ඩක් මෑත් වෙලා හුස්ම දිහා බලන්න ගත්තොත් ඒකේ තියෙන නාම රූප බලා ගන්න තියෙන ඉඩ කඩ වැඩි. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා කරමින් පරියංකේ සිටින්නේ මේ. මේ පරියංකය කියනක හුඟ දෙනේ පරියන්තේ කියලා තමයි ලියන්නේ. ඒක වැරදි වචනයක්. පරියන්තේ කියලා කියන්නේ මේ ගුවන් මේ ගුවන් ඥාන පරියන්තේ මගින්ගේ පරියන්තේ කියන ඇත වෙන වචන මේක පරියංකය. හුස්ම ඇතුල් කරමින් හා පිට කරමින් ඒ ගැනම සිහියෙන් සිටින්නේ මේ. මේ කරමින් කියන වචනේ දැම්මනම් ඉතින් රෝන් ට්‍රැක් තමයි. ඇතුල් කරමින් පිට කරමින් කියනවා පිඹිනවයි කියලායි කියන්නේ. මේක කරන්න එපා. ඇතුල් වෙනවා පිට වෙනවා. කරන තාක්කල් ආනපන සති භාවනාව නෙවෙයි. කරන තාක්කල් තමයි අර කලින් කියපු ඉසේකක්ම ඔළුව තද වෙන එකයි එන්නේ. මේක ආයාසයෙන් කරන එකක්ද නැද්ද කියන මේක හරි ඉසියුම්. මේ සචේතනිකවද වෙන්නේ අචේතනිකවද? සසංකාරිකවද අසංකාරිකවද සවිඥානිකවද අවිඥානිකද කියන එක මොකද ආනාපානේ විතරයි අපේ මේ වැඩපිළිවෙලේ සචේතන අචේතනික දෙකෙන්ම සිද්ධ වෙන දේ. අපි හුස්ම ගන්න හිතුවේ නැතත් නින්දදී හුස්ම වැටෙනවා. අපිට ඕනේ නම් හුස්ම ඕලායෙන් ගන්න පුළුවන්. මෙන්න මේ දෙකෙන් කරන්න ගියොත් ඉසිකක්කමින් තමයි නතර වෙන්නේ. වෙන්න අරින එකයි තියෙන්නේ. ඒකත් සමහරෙකුට හරි සැකසහිතයි මම මේ කරනවද වෙනවද කියලා. ඒ වුණත් ඉසිකක්කම නැත්තම් කරගෙන යන්නයි කියනවා. පුළුවන් තරම් වෙන්න ඇරලා. ඒ නිසා ලියනකොට වුණත් ඇතුල් කරමින් හා පිට කරමින් තියෙනවනම් ඒ කියන්නේ භාවනාවක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ සිද්ධිය හැසිරවීමක් සංස්කාර ගොඩනැගීමක් පමණයි. ටික වේලාවක විනාඩි 5කින් පමණ මේ මූලික પરමාර්ථය කෙරෙහි ඇති අවධානය අඩු වියයි. මෙසේ සමත භාවනාවේ සිටිනෙමි. ටික වේලාවකින් කකුලේ හෝ පිටේ <clears throat> වේදනාවක් දැනේ. එවිට මේ වේදනාවට අවධානය යොමු කර යොමු වෙයි. ඒ ඇතිවන්නේ කෙසේද? ඇති උනේ මන්ද යනාදි වශයෙන් සිත යොමු වෙයි. එසේ කිරීම විපස්සනා භාවනාවේ හැඟේ. ඒ නිවැරදිද කරුණාකර පහදා දෙන්න. දැන් මේක ඇත්තට මේ ලියන ක්‍රමයේ හැටියට ගොඩාක් මේ මූලික සරල කරුණු ටිකක් දැනගැනීමෙන් මේ පටලවිලි අඩු කරන්න පුළුවන් එකක් තමයි ආනාපානේ කරන්න යන්න එපා. හොඳට පටල වාඩි වෙලා හරි බරි ගහිලා සමතුලිත වෙලා සමබර කරගෙන හැල්ලු හිතින් මොකද වෙන්නේ කියලා බලන්න ඉන්න. එතකොට ආනාපානේ මතු වුණොත් හොඳයි. නැත්තම් ඉන්න ඉරියව්ව යන එකයි තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා ටික වේලාවකේ මූල પરමාර්ථය කෙරෙහි ඇති අවධානය අඩු වීයයි. මූලික પરමාර්ථය කියලා කියන්නේ මේ මූල කර්මස්ථානය කියන වචනේට මම හිතනවා දාලා තියෙන එකක්. මම හිතලයි මේ කියන්නේ. මූල කර්මස්ථානය කෙරෙහි ඇති අවධානය අඩු වීයයි. අඩු වී යන්න හේතු දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ කරන්න ගත්තොත් මේ ওই নানা ප්‍රකාර විකෘතිමත් වෙනවා. යම් විදියකට යම් කිසි කෙනෙකුට ඒ වගේ අඩු වෙලා යන බව දන්නවනම් අනිවාර්යයෙන්ම කිට්ටුවෙන් තියෙන උපකරණය තමයි මෙනෙහි කරන එක. අතුල් වෙනවා, පිට වෙනවා, ගන්නවා, හෙලනවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. මෙනේ කරනකොට ටිකක් අරමුණත් එක්ක ඇසුර වැඩි කරගන්න පුළුවන්. ඒක දන්නවනම් මේ විදිහට විනාඩි 5කින් පිට යනවයි කියලා මෙනේ කිරීම කරන්න පුළුවන්. මේ මෙසේ සමත භාවනාවේ සිටින්නේ මේක සමතේද විපස්සනාද කියලා තාම කියන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ හැම වාක්‍යයකම පේන්න තියෙනවා අර මති මතිමතාන්තර වගේක් ඇතුවයි ලියන්නේ මතිමතාන්තරක ඇතුවයි කරන්නේ. ඉතින් එතකොට භාවනාවක් කරන්නේ ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒකට නිසිනින්ද යන්න ඇරලා Taman ස්වාධීන නිරීක්ෂකෙක් පමණක් වෙන්න. වැඩේ කරන්නෙක් බාටපත් උනොත් නිරීක්ෂණය කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් නැට්ටුවකට පෙරහැරේ නටන ගමන් පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න පාර පැත්ත කරලා තමයි පෙරහැර දිහා බලන්න නැට්ටුවක් නටනවා යන්න අරින්න ඕනේ. නටන්නයි පෙරහැර බලන්නයි බෑ. ඒක නිසා මේ දෙක වෙන් කරගන්න බැරි නම් විකාරයක් වෙනවා. ඒ නිසා ලියපු එක හොඳයි. මට මේ හම්බෙන වචන අනුවයි මම මේ ඉස්සරහට යන්නේ. ටික වේලාවකින් කකුලේ හෝ පිටේ වේදනාවක් දැනේ. එවිට එම වේදනාව අවධානය යොමු වෙයි. ඒ ඇතිවන්නේ කෙසේද? ඇතුනේ මන්දයනදි වශයෙන් සිත යොමු වේ. මෙසේ කිරීම විපස්සනා භාවනාවයි හැඟේ. එතකොට මේ සමත විදර්ශනාවට දීලා තියෙන අර්ථකතන දෙක හුඟක් මේ කෘතිමයි. එහෙම නැත්නම් හරියට හිතනවා මේක සමතේ මේක විපස්සනා. ඇත්තට මේ දෙක අතර විශාල මේ සමාන කොටස් වර්ගයක් තියෙනවා. සමතේට සහ විපස්සනාවට මම හරි කැමැති මෙතනදී මතක් කරලා දෙන්න. ඔය මම වුණත් බණ කියනකොට කමඨාන් සුද්ධ කරනට හරි මේ යම් යම් කරුණු පෙන්ලා දෙනවා මේක සමතේ වික විපස්සනා කියලා. නමුත් මේ ওই තායි ට්‍රැඩිෂන් එක ගෙනාපු අචාන්චා කවදාකවත් මෙහෙම දෙකක් අඳුරගත්තේ නැහැ. උන්වහන්සේගේ පොතක කිසිම තැනක මේ සමතේ වේ විපස්සනා කියන දෙකවත් නැහැ. හැබැයි බුරුමේ ඒ සෙල්ලම් බෑ. බුරුමේ ඒකාන්තෙම ඉර ඇඳලා තියෙන මේක සමත මේක විපස්සනා කියලා. දැන් අපි අපවත්ච ලොකු ස්වාමීන් වහන්සේත් කවදාකවත් දෙකක් වෙන් කෙරුවේ නැහැ. එන හැටියට වැඩි කරනවා මිසක් උන්වහන්සේ ලියපු පොත සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා තියෙනවා. ඉතින් මම අර බුරුමේ ඉඳද්දී ඒ මෛත්‍රික භාවනා කරනකොට මං කිව්වා අපේ අරන්නේ සමතෙත්තු ගන්නවා විපස්සනා උගන්නවා කියලා. ඒක නිකන් මිනි මරනවා වගේ මනුස්සයෙක්. කො එක තැන දෙකම උගන්වනවා. ආපෝ මන්නම් දන්නේ නැහැ කිව්වා. එහෙම තැනක් ලෝකේ කොහෙවත් තියෙන්නේ. ඒක නිකන් හරියට බුදුවරු දෙන්නේක වැඩ දෙකක් වගේ. මොකද ඒ තරම් අපි අද මේ දේවල් වෙන් කර කර වෙන් කරගෙන පන්ති ભેද හදාගෙන ආගම් ભેද හදාගෙන ගුරුකුල හදාගෙන ගැටුම මේ ඩිස්ක්‍රිමිනේෂන් එක. ඇබ්බැහියට ගිහිල්ලා මේ දෙකම එක මල්ලේ දාලා සතිය කියන්නේ ඉවරයි. පුදුමාකාර සහැල්ලුවක් තියෙන මේ සතියට ගියන් පස්සේ භාවනාවේ. මේ සමත විපස්සනා ගිය ගමන් හරියට කටුවත්ත දුවිලි පාරක ඇදගෙන යන්න වගේ ඇවිස්සීලා හීරිලා අවුල් කරගෙන යන්නේ. හැබැයි පුදුම ආසාවක් තියෙනවා මම මේ අද මේ හුස්ම ගත්තේ සමතේ මේ හුස්ම ගත්තේ විපස්සනාවේ. මට හුස්ම ගන්න බැරුව යනවා එතකොට. ඒ එහෙම කියන්න පුළුවන්කමක් මොනම කර්මත්තාන චරිතයක් නැහැ. බුදුහාමුදුරන්වත් නැහැ. මේ තාම 6 4 කියා ගන්න බැරුව තාම හදනවා අර පන්ති පෙළ මම මේ මේ ලියනවට තරහට කියනවා නෙවෙයි කරුණාගල ප්‍රත්මේ මේ සරල වෙන්න ස්වභාවික වෙන්න මේකේ තියෙන මේ වැඩේ දිහා බලන ඉන්න එකයි කොයි සමත හරි ගමන කොයි එක වුණත් නරක නැහෙනේ කොයි දෙයක් කරුවත් නරක නැහැ ඒ නිසා මේ වචන දානකොටම පේනවා ආයුධ ටිකෙන් ඇඟ වත කපා ගන්නවා නරක මොහොත වඩුව ආයුධත් එක පොරබදනවා වගේ දැනුම දෙන්න දෙන්න අනා ගන්නවා එහෙම කරගන්න ඕනේ පිරිසුදු කරගන්න මේ බුදුරජාණන් වහන්සේ මේ දේ කෙරුවේ මේ ධර්මයක් අපිට කියලා දුන්නේ අපිට මේ ප්‍රශ්න ඇති කරලා අපි අවුල් කරලා සංකර කරන්න නෙවෙයි තියෙන මේ සංකර ප්‍රශ්න විසඳන්නේ නිසා සතිය ගැන කියන කතා කරන්න ඉදිරිපත් වෙන දේ අනුව සතිය පැවැත්වීම එළඹ සිටීමයි සතිය කියන්නේ එතකොට වෙන්නේ මොකද්ද ඇති හැටිය දැකීම එච්චරයි ඕක සමතෙන් වුණත් විපස්සනා වුණත් බලලා මැට්ටෙන් වුණත් කමන්නේ මීයෝ අල්ලනවා නම් මන්ද දැන් මම නම් එයාදීන් අන්තිම සූරයි. මට කොහෙ ගියත් මොනම විදියකටවත් මට එහෙම මේ ක්‍රමවේදේ මට වැඩක් නෑ අවධාන ඵලය ලැබෙනවා නම් කොහෙන් හරි කමන්නේ නෑ නේකයි තියෙන්නේ. නමුත් හුඟ දෙනෙක් මම හිතන්නේ මේ මේ ගුරුවරු ඇති කරලා තියෙන කෂඩ හිතක් කියලා මම හිතන්නේ මේක. භාවනා කරන අයට වැඩිය ගුරුවරු හරියට මේ මේ එක එක ක්‍රම එක එක ගුරුකුල එහෙම නැත්නම් මේ මේ මේක කරන එක න අර කරන්න යන්න එපා. ආන්නේ වගේ මත නිසා ආදුනිකය හරියට පටලවිලා තියෙනවා. මම හිතන්නේ මම මේ මේ කරුණු දැන්වීම මේ ප්‍රශ්නේ විසඳී කියලා. නමුත් අපිට සමාජ වශයෙන් ප්‍රශ්න විසඳන්න ඕන කමක් නැහැ. කරුණා කරලා බුද්ධාම කියන්නේ භාවනාවට කියලා හිතා ගන්න. භාවනාව කියන්නේ විපස්සනාව නම් විපස්සනාවට තියෙන එකම ක්‍රමේ සමතේ. මේ සතිය. ඒ නිසා සතිය මුල් කරගෙන ගියා නම් ඒක සමතෙත් වඩලා දෙයි විපස්සනාවත් වඩලා දෙයි පටලවිලක් එන්නේ නැහැ. මිනිස් භවය භාවය විවිධයි. එම විවිධත්වය සමහර විට ධර්මයේ මගින් සංශෝධනය කෙරේ. ශාසනික කටයුතුවලදී මිනිසාගේ ගති ගුණහා ගුණාංග සමහර විට සමහර විට වේල්ල වෙති. මෙල්ල වෙති. ශාන්ත වෙති. ශාසනික කටයුතුවලදී යම් කටයුත්තක් කළ විට ඒ සම්බන්ධයෙන් උදම් වීමට හෝ මානිය වැඩි කිරීමෙන් පාපකාරී ගණයට වැටේ. තම කළ ඒ දේ තම කළ දේ සම්බන්ධයෙන් අන් අය ප්‍රශංසා නොකළහොත් ඒ සම්බන්ධයෙන් කෝප වෙයි. මේ මටද ප්‍රශ්නයක් උනේ. නමුත් යෝනිසමනසිකාරයේ හැඳිනගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් පවට බියෙන්ද මේ දුරු කිරීමට මහන්සි ගන්න මේ ගැන ඔබ වහන්සේගේ අදහස අපේක්ෂා කරමි. ඇතන මේ මේ කියන්න තියෙන කාරණා ටික නම් ඇත්තටම හැම සමාජ විද්‍යාඥයම ගරු කරන දෙයක්. නමුත් මේ වගේ ක්‍රමික ඍජු තල්රීකේ ක්‍රමයකට මේක අයින් කරන්න බෑ. දැනුවත් වෙලා අනේක කරතයි. මේකට තියෙනවා සූත්‍රයක් ගැඹුරින් සාකච්ඡා කරන ඔය සප්පුරුෂ සූත්‍රය කියලා එකක්. ඒකෙදී සරුවචනස කාරණා 17ක් පෙන්නලා කතා කරලා කියනවා මිනිස්සෙක් මේ උසස් කුලෙන් පැවිදි වෙනවා. උසස් කුලෙන් පැවිදි වෙලා අනික් ඉන්න එක්කන කට්ටිය බලනකොට ඒගොල්ලෝ පහත් කුලවල කට්ටිය. ඉතින් යා කියනවා මේ මිනිසුන් කණ්ඩ බොණ්ඩ නැති හින්දා ඇවිල්ලා සිවුරක් දාගෙන ඉවරලා මෙහි ඉනවර මම නම් එහෙම නෑ මම නම් ඇවිල්ලා තියෙන උසස් කුලෙන් කියලා. එයා අර තමන්ගේ බැවිදර පස්සේ අර උසස් කුල භාවය සිහිපත් කරමින් අනුන් පහත් කරනවා තමන් උසස් කරනවා. ඒතර සරුවචනන්සේ කියනවා මේ මිනිස්සු අසත්පුරුෂයි කියලා. මොකද උසස් කුල උනායි කියලා කෙලස් කැපෙන්නේ නැති නිසා. එසා යම් කෙනෙක් ප්‍රතිපත්තියම මුල් කරගෙන මෙවුව වැත්තක දාගෙන උසස් කුලේ වුණත් පහත් කුලේ ප්‍රතිපත්තිය දන් මිනිහා කෙලස් කපනවා කියලා ගත්තට ගියොත් සත්පුරුසයි කියලා මෙතනින් පටන් අරගෙන මහා භෝග සම්පatti කුල උගත් කුල ධනවත් කුල ආදි වශයෙන් ගෙනියලා ඊට පස්සේ සීලවන්ත වීම ධර්මකතික වීම විනයගරුක වීම දුතංග ධාරී වීම ධ්‍යාන වැඩි වීම මේ සෑම තැනකදීම අඩුව අඩුව පෙරලා දෙනවා මම දැන් ඉස්සර වගේ නේ දැන් මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියන එක නම් විවේචන කරන මට දැන් යෝනිසෝ මනසිකාරය තියෙනවා. අනික් කට්ටියට නෑ කියලා හිතුණා නම් ඒකෙන්ම දෙකොල්ල දෙකොල්ල වෙන් වෙනවා. ඒකෙන්ම Tamanට මානයක් එනවා. ඒ නිසා මේ සෑම හොඳ කාරණාවකම තණ්හාමාන දිට්ඨි පැත්තට නරක පැත්තක් තියෙනවා. ඒක පිළිබඳව අවධානය Tamanට Taman කෙරේ කරන්න බෑ. ඒක ළඟ ඉන්න කෙනාගෙන් අහලා තමයි දැනගන්න ඕනේ වෙන්නේ. මේ සිල්වන්ත වෙන්න වෙන්න මට දැන් අන් ඇවිල්ලාද? සිල්වන්ත වෙනකොටම එන දෙයක් තමයි අන් එන එක. ඒක අනිත් එකනට පෙන්වන්න නැත්නම් ඉතින් හරි මොකද වුණා වාගේ. එහෙම නැත්නම් මට මේ ධර්ම දැනුම තියෙනවා මට විනය ආචාර්යකම තියෙනවා මට අර්ග තියෙනවා ඉතින් මේ හැම එකකින්ම අසත්පුරුෂකම් එන හැටි මේ කියන්නේ අසත්පුරුෂ කියලා කියන්න වටින්නේ නැහැ නේ සිල්වන්තයාට ධානලාභියාට නමුත් සරුවචන සරුවචනසේ සුද්ධ වශයෙන්ම ලියලා තියෙනවා ඒ ධාන ලැබීම නිසා සීල ලැබීම නිසා දැනුම ලැබීම නිසා විනය ලැබීම නිසා Taman අත්ුක්කංශට පරවම්බන කරනවා නම් මම උසස් අනිත් එක නපහත් කියලා ඒකදාකත් භාවනාවට දියුණුවට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගුණ වඩන ගමන් නියතමානී ගතිය කියලා කියන්නේ ඒක භාවනාවෙන් එන එකද, ජම්මෙන් එන එකද, පුරුද්දෙන් එන එකද කියලා තාම හොයාගන්නේ නැහැ. ඔවිය යුත්තේ නම් පුළුවන් තරම් නිහතමානී වෙන එකයි. මේ අදහස හරි මම කියන්නේ හදන්නේ පොඩි වැඩකින් Taman නිහතමානී කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි සබ්‍රක්පචාරින් වහන්සේලාට පණ පවර්ලා තියන්න ඕනේ. මේකට කියන්නේ මේ පවාරණේ කියලා. අනේ මගේ අතින් එහෙම වැරද්දක් වුණා නම් මට සුදුසු වෙලාවක මට කියලා දෙන්න. මට පෙන්ලා දෙන්න. හැබැයි උණු උණුවේ කියන්න යන්න එපා. ඉල්ලන්නත් එපා. ඒකෝර හිත රිදෙනවා. tempat උනාට පස්සේ කියන්න පුළුවන්කම තියෙනවා. Tamanටත් පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනාට. බොරදී මාළු බාන්න යන්න එපා. ඒ උනාට පස්සේ බලලා උඹ කොච්චර කතා කරත් උඹ කතා කරන්නේ මාන්නේ. උඹ කතා කරන්නේ තණ්හාවෙන්. උඹ කතා කරන්නේ දෘෂ්ටියෙන් කියලා පෙන්ලා දෙන්න ඕන. ඒ නිසා මේක සමාජ විද්‍යාඥයෝ මේක දඩමීම කරගෙන සුචරිතවාදයක් පතුරවන්න හදනවා. සරුවචනාන්තයට සුචරිතයක් සමාජ විද්‍යාවක්වත් ඕනේ නැහැ. මේ කෙලෙස් කපන්නයි ඕනේ. කෙලෙස් වල තියෙන වංචනික බව, චපල ගති, ෂටගති, මායාවී ගති තනි මිනිහට කරන්න බෑ. ඒ නිසා තව කෙනෙක්ගේ නිරීක්ෂණ අවශ්‍යයි. තව කෙනෙක්ගේ විවේචන අවශ්‍යයි. නමුත් මේ විවේචන ආස්තික වෙන්න ඕන. නාස්තික වුණොත් හරියට කාලේ නාස්ති වෙනවා. ඉතින් මේක තමයි කල්යාණ මිත්‍රයන් අතර සිද්ධ වෙන්නේ. අපිට පුළුවන්කම තියෙන ඕන වෙලාව බලලා සාධනීය විදිහට අනිත් කෙනාට කාරණා මතු කරලා දෙන්න. ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. නමුත් මේ යෝනිසමනසිකාරය කියන තනි කාරණාවට ඒක හේතු කරන්න බෑ. ගොඩාක් කාරණා මතින් තියෙන්නේ. නමුත් දල වශයෙන් අදහස හොඳයි. uh, Venerable sir, can you please make the explanation in Sinhala a bit more simpler? we, we are less fortunate than some others. Thank you. හරි අමාරු මේ යන ස්පීඩ් එක කඩාගෙන මේ ස්ලෝ කරන්න. මේ උත්සාහ කරන්න මම මයි ළඟ තියෙන එකම වචන සෙට් එකක්. ඕ ඒක එනවා ටට ටට ටක් ගන්නකොට. ඒක නිකන් බજારකේ වචන සෙට් එකක් තියෙන. ඉතින් මේ බજારකට වැටුනොත් හරියි. බજાරයකට වැටුනේ නැත්තම් කියන්නේ ඕක ගැළපෙන්නේ නැහැ වචන තේරෙන්නේ නැහැ වචන කියලා කියනවා. හැබැයි මං කියනවා අයිතියක් තියෙනවා කියලා කියන්නේ ඒක නිසා මේ මං හිතනවා හැබැයි මේ වගේ මේ සිංහල වචන ගැඹුරුව ඉගෙන ගන්නත් ඕනේ. මොන ක්‍රමයෙන් හරි අපි මේවා කොහෙන් කොහෙන් හරි අපල ඉගෙන ගන්න ඕනේ මොකද මට මම ඔය හැම වෙලාවෙදීම මේ මොනවා හරි සබ්ජෙක්ට් එකක් ගැන කතා කරනකොට බලනවා මේ වචනයකට වෙන විදියෙන් ඒක කියලා තියෙන හැටි. හරීම රසයි. ඒ කියන්නේ ඒක වෙනම මේ බියා ගන්නවල තියෙන රසයක් එකම දේ තව පැත්තකින් කියනකොට ඒකට දේශනා විලාස කියනවා සාරුවච්චන් වහන්සේ ඒකට කියන්නේ පන් කරනවා කියලා වචන මේ වචන ගේම් එකක් ඒ නිසා පුළුවන් තරම් කියවන්න ගොක් තරහයයි මේක අර සිංහල ත්‍රිපිටකය කියවන්න කියන මේ පැත්තේ පාලිය තියෙනවා මේ පැත්තේ සිංහල තියෙනවා සිංහල පාලි වලට වැඩිය ටිකක් අමාරුයි මං කියන්නේ බොරුද කියලා කියවලා බලන්න ඒක මුළු දිගටම ලියවිලා තිබුණා පස්සේ මම ඇත්තටම මම පළවෙනි සැරේ මීචරට ගියාන් පස්සේ ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ අපිට වෙන අතක් නැහැ. ඒ කෙලින්ම බුද්ධ වචනේ තියෙන මේකේ හැබැයි කියවපුවම කමන්නේ 10ක් තේරුණත් ඇති හෙට කියනකොට 15ක් තේරෙයි 20ක් තේරෙයි 30ක් තේරෙයි දිගට කියවන්නේ කිව්වා. පස්සේ ත්‍රිවිධ ග්‍රන්ථකාරක මණ්ඩලය ඒ භාෂාව පිළිබඳ ප්‍රකාශයක් කළා තිබ්බා. කියලා තිබුණා අපි මේ කරෝ භාෂාව සැරවැටි බව කියෝපු හැම කෙනාම චෝදනා කරලා තිබුණයි කියලා. කියලා තිබුණා මොකද මේ ධර්මයේ කියලා කියන්නේ එහෙම හැමතැනම ගන්න පුළුවන් සහැල්ලු දෙයක් නෙමෙයි ඒක ගැඹුරයි. ඒකට තමයි ලෑස්ති වෙන්න ඕනේ. ඒකල කියලා තිබුණා ඔය සිරීවාදේ පත්මේ අර හැතැම්ම හතරක් උඩ තියන්නේ නැතුව ගෝල් ෆේස් එකේ තිබ්බනම් බර ගානකට වන්දනා කරන්න තිබුණා තමයි. නමුත් වටිනාකම තියෙන ඉඩම් කඩම් බෙදාගෙන ගිහිලා පයින් ගිහිලා වැඳලා එන එකේ තමයි. ඒක නැතුව කියලා තියෙන ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ හැමදාම පෙන්නනවනම් හොඳයි. මොකද පෙන්නන්නේ අවුරුදු 7-8කට සැරයක් එදාට මිනිස්සු නිවාඩු දාගෙන ගිහිලා ඒක බල්ලා එනවා. මොකද ඒකට විශාල ගෞරවයක් එනවා. ඉතින් ඒ වගේ මේ ගැඹුරු දේවල් වලට යනකොට තමනුත් පුළුවන් තරම් ටික ටික nuts and bolts අද කරගෙන ඉස්සරහට යන්නේ කයි තියෙන්නේ. ඉතින් මේ මේ අපේ මං හිතන්නේ ඒක එච්චරම විපස්සනාවෙන් ගරු කටයුත්තක් කියලා. නමුත් මේ සිංහල භාෂාව මේ ළඟදී අඳුරගත්ත ජාත්‍යන්තර භාෂාවක් විදියට මේක දියුණු උන්නේම බුද්ධ ආගම නිසා කිසිම වෙන කතාවක් නැහැ. අපි මේ සංස්කෘතිය, අපේ ගොඩනැගිලි ශිල්පය, අපේ චිත්‍ර කලාව, අපේ වාරි මාර්ග ශිල්පය සේරම දියුණුනේ බුද්ධ ආගම නිසා. ඒක නෙවෙයි හැබැයි බුදුහාමුදුරන්ගේ මතේ. ඒ නිසා අපි දන්න තැනින් පටන් ගන්න කරගෙන කරගෙන යන යනකොට යනකොට ඇඟට නොදැනීම ඒ විෂයන් ශිල්ප ව්‍යාකරණ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සම්මත වශයෙන් ඉතින් සමාත් උත්සාහ කරන්න පුළුවන් තරම් නමුත් ඒක අර ඒ ඒ වෙලාවේ කවුරුහට මතක් කරලා දුන්නේ නැත්නම් ඒ වචනේ මෙන්න මේකයි කියලා පිස්සර කෙරුවේ නැත්නම් අර ඒ පුරුදු වචන ටිකෙම තමයි මගේ ගමන යවෙන්නේ හැබැයි මම ඒ බුරුමේ පන්දිසාංශය හරියට කිව්වා මේ ලොකු ස්වාමීන් වහන්සේත් හරියටම ස්ට්‍රෙස් කරනවා තමන්ගේ මිම්මෙන් අනුමනින්න එපයි කියලා. හැම වෙලාවෙම ඉතාමත්ම සරලව කිසිම නොදන්න කෙනෙකුට කියලා දෙන ක්‍රමයට තමයි සරුවචනහන්සේ පටන් අරගන්නේ. සරුවචනහන්සේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා ක්‍රම හතරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ක්‍රම හතරෙන් ආදුනිකයට කියලා දෙන්නේ ඉතාමත්ම සරල સંદર્ભයක් ඉතාමත්ම සරල භාෂාවෙන් යාට තේරෙන තැනකින්. හැබැයි ඒ පුද්ගලට කියප එක තව කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ බෝධිරාජ කුමාරයාට කිව්වේ වාහන පිළිබඳ. මොකද එයා ඒක යාගේ හොබි එක. එතකොට සෝනහාමුදුරණ කිව්වේ වයලින් එක පිළිබඳ. මොකද එයා සංගීතඥයෙක්. එතනින් අල්ලගෙන අරගෙන යනවා. ඉතින් සෝමා මේ මේ ඒ හාමුදුරන් කියව එක බෝධිරාජ කුමාරයාට කිව්වට තේරෙන්නේ නැහැ. මොකද මෙයා සංගීතඥයෙක්, අරයා වාහන පිළිබඳ දක්ෂ කෙනෙක්. එතනින් අර පොදුවේ කතා කරනකොට ඊටාම සරල භාෂාවෙන් ගත්තොත් ගැඹුරකට යන්න වෙන්නේ හැමදාම ඒ මූලික කරුණු කී කියා ඉන්න වෙනවා. ඉතින් ඒක නිසා දෙපැත්තම වග බලා ගන්න ඕනේ. ආනුභවි වැඩපිළිවෙලෙන් යන්නත් ඕනේ. තේරෙන්නේ නැති කට්ටිය පුළුවන් තරම් හෝම්වර්ක් කරලා පාන්දර නැගිටලා ටිකක් මහන්සි වෙලා අල්ලගන්නයි තියෙන්නේ. ඒ නිසා ඔය මේ කවුද ඉන්දියාවේ හිටපු එක්කෙනෙක් කියලා තියෙනවා මේ කට්ටියක් එක යන්න ගියාම වේගය තීන්දුව කරන්නේ බැරි එකයි කියලා. අනිත් ඔක්කොටම නතර වෙන්න පුළුවන් අරුවට යන්න බෑ. ඒ නිසා කට්ටියත් එක්ක අනේක මහ ණයක්. තනි අනේක තනි අතේ අනේකයි තියෙන්නේ. ඒ නිසා මේ පස්සෙන් එන මිනිහත් බලන්න ඕන කොහොම හරි කරලා ටිකක් දඟලලාට සෙනගත් එක්ක යන්න හැදුවොත් එහෙම නැතු ඔක්කොමලා අර මනසට වරුන් කම්පා කරුවොත් වෙන්නේ වේගය අඩු වෙන එක තමයි. ඒක නිසා අපි දෙපැත්ත බෙදාගෙන යනවා. පින්ගම් ස්වාමීන් වහන්සේ පින සහ කුසලයේ අතර වෙනස කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක සම්බන්ධයෙන් ඇත්තටම බුදු සරණ පත්‍රයේ ගියා ආටිකල්ස් 15ක් 20ක් විතර. මේක ඇත්තට මෙහෙම වෙන් කරලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. නොපෙන්වන්නත් බෑ කියන්න බෑ කියන්නත් බෑ. ඒකේ රසයකුත් තියෙනවා. නමුත් ඒක වාදයකට තුඩු කරගන්න යන්න එපා. පින කියන එක මං උත්සාහ කරේ සරුවචනාංශ මේ සංසාරයේ ඇතුළේ යන ගමනේදී උපදි සම්පatti ලබා ගැනීමට අවශ්‍ය කරන විනිමයක්. ඒ විනිමේ මාර්ගයෙන් ඕනේ උපදි සම්පත්තියක් ලබා ගන්නවා. කුසලයේ කියලා කියන්නේ සංසාර ගමනේ ඇතුළේ විතරක් නෙවෙයි සංසාර ගමනේ පැනලා යන්නත් උදව් කරන විදිහ අතිරේක කක්ෂේ කඩාගෙන යන්න පුළුවන් එකක්. දක්ෂකමක්. ඒ නිසා පිනට වැඩි කුසලයේ හොඳයි. නමුත් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මේ අර්ථ දෙකම මාරු වෙලා තියෙන තැන තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය ගත්තාම අත්තිබික්කවේ සම්මාදිට්ඨි උපදිවේපක්කා පුඤ්ඤ භාගියා මග්ග මග්ගංගා පිනට බර වෙච්ච උපදි සම්පatti ලබා දෙන මාර්ගාංගයක්ත් තියෙනවා සම්මාදිට්ඨියේ අනික් තත්ත්වේ ලෝකෝත්තරා ලෝකෝත්තර පැත්තකුත් තියෙන වගේ මේ පින පව කියන එක විස්තර කරනකොටයි කුසලයේ අකුසලයේ විස්තර කරන සමානට දෙක සමාන වචන වශයෙන්මුත් තියෙනවා එහෙම නැත්තුව වෙන් කරලා දකින්න ඕන නම් හොඳ නරක දෙකට පිනපව කියනවා. හොඳින් වඩා හොඳට යන එකට කුසලයේ කියලා කියනවා. කුසලයේ කියලා කියන්නේ හොඳ නෙවෙයි වඩා හොඳට. ඒ නිසා හැම වෙලාවෙම පින් කරන එක නා කුසලයක් ඇති කර ගන්න ඕනේ, දක්ෂකමක් ඇති කර ගන්න ඕනේ. මම මේ කරන දේ මීට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවනම් ඒක පාවා දෙන්න එපා. ඒ වෙනුවෙන් හොඳ පාවා දීලා වඩා හොඳ අල්ලන එකයි තියෙන්නේ. ඒ වගේ වෙනසක් තමයි තියෙන්නේ. නමුත් එච්චරම පැහැදිලි වචන දෙකකට බෙදලා වෙන් කරන්න අමාරුයි. හුස්ම නැති යන විට විඥානයේ නොඑක් දේවල් මවාපාලා බය ඇති කරනවාද? ඒවට මුහුණ දෙන්නේ කොහොමද? බුද්ධ ධම්ම සංඝ රත්නයේ ජීවිතේ පූජා කරන එක නම් දන්නවා. මේක ඇත්තටම විඥානයේ අට පක්ෂ කළා නෙමෙයි උගන්වන්නේ සංඥාවට පක්ෂ කරලා අපි දැන් ඉන්නේ මේ ධර්මදේශනාවල රූපස්කන්ධේ වේදනාස්කන්ධේ අපි හෙට බොහෝ විට ඒ සංඥාස්කන්ධයට සම්බන්ධ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා වේදනාස්කන්ධය ගැන කතා කරනකොට ඒ වේදනාවල් වලදී අපි මේ වගේ වැටෙන තැනක් තියෙනවා ඒකට කියනවා උපක්ලේශ කියලා දසෝපක්ලේශ වලට වේදනාව තමයි. නමුත් ඒක හොඳ දෙයක් තමයි. නමුත් ඒකට තණ්හාමාන දිටි උපදින්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි සංඥාවේදී භාවනා හොඳට හරිය බහුවේ සම්පන්න මේ ජීවිතයේම නිවන් දකින්න තරම් පිං ඇති යත්තන්ට මේ වගේ බහුරූපෝලම්ම වාපෑමක් කරනවා. ඒවා සමහරට අභිඥා වශයෙන් පෙනී හිටනවා සුවසේවාව වශයෙන් පෙනී හිටනවා අනුන්ගේ හිත් කෙවීම වශයෙන් පෙනී හිටනවා සහ sannivedanaya දක්ෂකම් මතුවෙනවා මේ මතුවෙන හැම දෙයක්ම ට්‍රැප් එකක් වෙන්න ඉඩ තියෙනවා Tamanට ඇති වෙන අනුසුව කරන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් පෙරවිසු කඳ පිළිවෙත දන්නා වගේ ඥානයක් ඉස්සරහා දකින්න පුළුවන්කමක් අනුන් හිතන දේ පේන එක. එහෙම නැත්නම් හරියටම කියන්න ඕන දේ කිරිගහට මෝල් ගහින් දමලා යනවා වගේ කියන්න පුළුවන් ගතිය. මේ වගේ දක්ෂකම් ටිකක් එනවා. මේ දක්ෂකම් නොමේරු මනසකට නුපුහුණු මනසකට අහුනොත් වඩුවට මෝඩ වඩුව ආයුධත් එක පොරදවන වගේ කපා ගන්නවා. අද ලංකාවේ භාවනාව බලනකොට පැහැදිලි අනාගන තියෙනවා. භාවනා කළා යම් යම් පොඩි පොඩි தত্ত্ব අරගෙන ඒක පිළිබඳව විවිධ සංඥාවේ පැටලිලා හැබැයි මේ දක්ෂින්ට වෙන වැඩක් නිකන් විහිළුවට කරන අය නෙවෙයි. ඒ ඇත්තෝ කර්මස්ථානාචාර්යවරු වෙලා ඒගොල්ලන් උඩ තියෙන තව කඩනාවක් හදාගෙන নানা ප්‍රකාර ව්‍යාපාර. හැබැයි හොඳට ඈතකින් ඉඳලා බලනකොට පේනවා මේ ව්‍යාපාරය යන්නේ නිවනට නෙවෙයි දැන්. දැන් යන්නේ ට්‍රක් වෙලා සයිඩ් වෙලා එක්ක ජනමාධ්‍ය දිගේ එහෙම නැත්නම් ලාභ සත්කාර දිගේ කොහේ යන්න පටන් ගන්නවා. ඒක ගොඩාක් වෙලාවට මේ වෙන්න පුළුවන් දෙයක් මේ ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ වෙනමමයි වෙන විදිහකට කියනවනම් එනමුත් ඒක විඥානයේ දෝෂයක් විදිහට නෙවෙයි පෙන්වන්නේ විඥානයේ හෙන්චයියක් විදිහට වැඩ කරන සංඥාවෙන් කරන වැඩක්. මේ සංඥාව පිළිබඳ සංඥාවේ තියෙන ඕන දෙයක් ඕන දෙයක් බවට පත් කරන්න පුළුවන් ගතිය මිරිඟු ගතිය තේරුම් ගන්න නැතුව යෑමෙන් වෙන දෙයක් එක පැත්තකින් බලනකොට මේ සංඥාව විසා ඇති කරන මේ කෙලෙස් සහ සංකරතා අපේ තේරවාද අත්කතාවෙන් ගිලිහිලා තියෙනවා. අවාසනාවන්ත විදිහට. නමුත් මහායාන බුද්ධ ආගමේ ප්‍රපංච සහ ඒ වගේම ශූන්‍යතාවාදයේදී ලස්සනට ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසා අපේ අපේ මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ හානියක් වෙලා නැහැ. මොහොත සූත්‍ර පිටකේ තියෙන දේවල් අර්ථකතන දෙන්නේ ගම අපේ ආචාර්යවරු පැහැදිලිවම මේක පටලවාගෙන ඒක පටලවාගෙන නැත්නම් බය වෙලා. ඒ නිසා ශූන්‍යතාවය ගැන කතා කරනකොට ප්‍රපංච ගැන කතා කරනකොට අපි හරි දුප්පත්. මේක හොඳට සංස්කෘතියේ තියෙනවා මහායානෙ තියෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ මම කියන්නේ මේ ඔක්කොමල මහායාන කට්ටිය කරන නමුත් තොරතුරු තියෙනවා. ඒ නිසා මේක දන්නේ නැත්තු පුළුවන් තරම් භාවනා කරනකොට අප්‍රසිද්ධියේ නිහතමානීව තමන්ගේ ಗುಣ මවා පාන්න යන්නේ නැතුව කියා පාන්න යන්නේ නැතුව යටහත් පහත් තාලෙට ගියොත් මෙතනින් බේරුමක් තියෙනවා. බැරි වෙලා හරි අඳුර පාන්න ගියොත් කියා පාන්න ගියොත් අනිවාර්යයෙන් මෙතන කොක්ක වදිනවා. ඒක නිසා ඒක ගැන බලනකොට හරි සංවේගයක් පහළ වෙනවා. මොකද හේතුව ඒ ඒ වැඩේ වෙන්නේ දක්ෂ වෙන්නේ. අර කියන විදිහට ඊට ඉස්සල්ලා මේ රූප ධර්ම පිළිබඳව දක්ෂ වෙලා වේදනාව පිළිබඳව සැහැණ ඉවසීමේ ශක්තියක් උනාට පස්සේ සංඥාවේදී කොක්ක වදිනවා. ඊට පස්සේ යාට කියන්න කෙනෙකුත් නැහැ. මොකද සාමාන්‍ය මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ තැනකට ඇවිල්ලා. එයාට පේන්න පටන් ගන්නවා මම මොනවා කිව්වත් දැන් කවුරුත් බාර ගන්නවා. මේ ඒ වගේ තැනක ඉන්නේ කියලා මේ බුදුහාමුදුරන්ට දෙහා ගිහිලා කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේක වෙන්න පුළුවන්. මේක ප්‍රශ්නේ කියලා තියෙන හුස්ම නැති යන විට විඥානයේ නොයෙක් දේවල් මවාපාලා බය ඇති කරනවාද? ඒවට මුහුණ දෙන්නේ කොහොමද? මුහුණ දීම ගැන කතා කරනකොට නම් මේක යටින් ලියලා තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන තුරන්ට ජීවිතේ පූජා කරන එක දන්නවයි කියලා. අනිවාර්යයෙන්ම ලෑස්තිලා යන එකයි කරන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවනම් තමයි කිසියම් ජීවිතේ සම්බන්ධයක් නැති নানা ආකාර චිත්‍ර රූපමවල පෙන්වනවා. තමයි කිසියම් අදාළ චිත්‍රයට අදාළ නැති ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි හැම කෙනාටම හැම එකම වෙන්නේ තම සමහරෙකුට ගඳ සුවඳ එන්න පටන් ගන්නවා. තව සමහරට විවිධ රස එන්න පටන් ගන්නවා. සමහරුන්ගේ ශරීර විවිධාකාර මේ බහුරූකෝලම් පාන්න පටන් ගන්නවා. අවස්ථා දෙකකදී වෙනවා. පළවෙනි වතාවේ නම් බොහොම ගොරෝසුට යනවා. සියුම් අවස්ථාවේදී අහගන්න කියාගන්න කෙනෙක් නැති මට්ටමට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒකෙදිත් හොඳට විග්‍රහ කරලා බලනකොට පේනවා සියුම් භාවනාවේදී එක්ක වේදනාවෙන් එක්ක සංඥාවෙන් එක්ක සංස්කාර කියන මේ තුنين එකකට එකණෙක් අහුවෙනවා. Taman අහුවෙන්නේ වේදනාව පැත්තට බර වෙලා, හැඟුම් බර වෙලා, సౌందර්ය පැත්තටද එහෙම නැත්නම් සංඥා පැත්තට ගිහිල්ලා sannivedanaya පැත්තෙන් ඔය ඉර්ධි ප්‍රාතිහාරය අභිඥා පැත්තටද එහෙම නැත්නම් සංස්කාරය කරන් සංස්කරණ කරන්න ගිහිල්ලා නව නිර්මාණ කරන්නයි අලුත් අදහස් පහල කරගෙන වැඩ කරන පැත්තටද කියන එක ලෝකයා බාරගන්නේ තුනම හොඳ දෙයක් විදියට වේදනා පිළිබඳව මේ సౌందර්ය අදහස් පහරනවත් තියෙනවා දැන් භාවනා කරන නිසා Tamanට මොන මොනද ගුණ වැඩෙනවයි කියලා. සංඥා පැත්තෙන් කියලම අභිඥා පහළ වෙනවා අනම්මනම් කියනොනත් ඒක බොහොම ලොකු දෙයක් විදිහට බාර ගන්නවා. සංස්කාර වශයෙන් තමන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වුණත් බාර ගන්නවා. කවදාහක් කවුරක්වත් ඒක සැක කරන්නේ මේක බාගෙට තැම්පිච්චාලයක් කියලා. මේ බාගෙට තැම්පිච්චාලේ කෑවොත් නම් බඩ එකක්ම ආයේගේ අහන්න දෙයක් නෑ. මට ප්‍රශ්නේ ඒක නෙමෙයි කණ එක විතරනේ කට්ටියටත් කවනවා. තනියම කෑවට ඒකේ ප්‍රශ්න නෑ. එකෙක් හැඳි ගෑවිලා යයි මැරලා යයි ඉවරයි. ඊට පස්සේනේ අර ඊගාව ඉන්න පිරිසම අර ඇරිච්ච පැණි ඇලියට යන ඇඹලේ වාගේ තොගේට යන්න පටන් අරගන්න. මම දන්නේ මේ අවුරුදු 30 ඇතුළත මම බැලුවා මේ කොච්චර උගත් උනත් කොච්චර අත්දැකීම් තිබුණත් කොච්චර එක සැරයක් කාපු එකත් ගාණක් නැතුව යනවා. හිතා ගන්න බෑ මෙච්චරම තකතිරුද කියලා. හැබැයි ඒක වෙන්නේ තකතිරු බව තේරෙන්නේ කවදා හරි මම වැටිච්ච දවසේ වුණා මට තේරෙයි ඔය කොච්චර පඬිති කරුවත් උඹත් තකතිරු කියලා. දැන් පිට බලනකොට නම් පේනවා මේක මේ බේරන්න බෑ බේරන්න බෑ මේක. ඊ타මත්ම සංකරයි. ඊ타මත්ම සංකීර්ණයි. ඒ නිසා අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලාට වැඳගෙන ගියොත් බේරෙනවා. කියන්න ඕනේ මම පිටපොට ගියොත් අනේ කරුණා කරලා කන්නට එකක් ගහලා මතක් කරපන්. එහෙම නැත්නම් මම දන්නවා ඕගොල්ලෝ දන්නේ මම ගුරුන්නාන්ස ඕගොල්ලෝ ශිෂ්‍යෝ කිව්වනම් ඉතින් ඉවරයි. කවම දවසක්වත් හම්බ වෙන්නේ නැහැ එහෙම කියන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මම සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් කියලා මිසක් බුදුහාමුදුරුවත් එහෙම අඳින්න කියේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් නිහතමානී වෙන්න මේ වගේ ප්‍රශ්න අහලා මෙහෙම සාකච්ඡා කරලා අපේ ප්‍රශ්නේ අපි විසඳගන්න සක්මන් භාවනා කරගෙන යන විට සමහර විටක වැටෙන්ට යන්නාසේ බැලන්ස් නැති ලෙස දැනේ. මේ විට සක්මන් නවත්තා පරියංක භාවනාවට යා යුතුද කරුණාකර අවවාදයක් දෙනු මැනේ. ඇත්තට මේ වෙලාවේ පරියංකට නොයා යුතුයි කියලා කියන්න පුළුවන් යන්න එපා. නමුත් මෙන්න මේ පැත්තෙන් සලකා බලන්න කියනවා. භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී මුලින්ම සක්මන හඳුල්ලා දෙන්නේ වම දකුණ වශයෙන්. නමුත් ඒක හොඳට පුරුදුනාට පස්සේ ඒ යෝගාවචරයට මේ වම දකුණ දෙක ගැලපුවට එච්චර ලොකු වෙනසක් එන්නේ නැහැ නේ ආස්වාද ප්‍රසවාස වගේ ලොකු වෙනසක් නැහැ වමයි දකුණයි බොහෝ විට සමානයි නමුත් ඇත්ත වශයෙන්ම කියනවනම් වෙනසක් තියෙනවා නමුත් අහුවෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් අපිට වැඩක් ආවට පස්සේ වමෙන් කරන්න ගියාමයි දකුණෙන් කරන්න ගියාමයි එක අතක් අපි විශේෂණ වෙලා තියෙනවා දකුණු කාර්යාගේ දකුණ දිගයි මාංශපේශි වැඩි කළු පාටයි. වම් අත මාංශපේශි අඩුයි කොටයි ඒ ක්‍රියාවලිය කරන්න බෑ. ඒ නිසා වමෙන් දකුණෙන් කරනකොට තියෙනවා. මේ වගේම තමයි ෆුට්බෝල් ගහන ඕනම කෙනෙක් දන්නවා. කකුලේ කොයි එකද ඉස්සර වෙන්නේ කියලා. ෆුට්බෝල් ගහනකොට කොයි කකුලද ඉස්සර වෙන්නේ කියලා. එක කකුලක් ක්‍රියාත්මකයි අනෙක් කකුල පස්සෙන් ඇදලා යන්නේ. ඒ නිසා සක්මන් කරනකොට හොඳට බැලුවොත් එකක් සක්‍රීය වැඩ කරන අනිත් එක සොත්ති කකුලක්. ඇද ඇද යන්නේ. මේක අහුවෙන්නේ නැහැ. උගාවක් කල් යනවා. මොකද අපි අහුවෙන්නේ නැහැ කියමුකෝ. අහුවෙන්නේ නැතුව හරි ගමන සක්මන් කරගෙන යනකොට යාට වම දකුණ අල්ලන්න පුළුවන් නම් ටික කාලයක් ගියාට පස්සේ දෙන උපදේශයක් එසවීම තැබීම වශයෙන් දෙකට කඩන්නයි කියලා. එක පියවර දෙකට කරා. එතකොට නම් පැහැදිලි වෙනසක් තියෙනවා. එසවීමේ ක්‍රියාවලිය සහ තැබීමේ ක්‍රියාවලිය කියන්නේ හාත්පසින්ම දෙකක්. හොඳටම වෙන් කළ බලණ්ඩයි ඒ අර මුලේකේ බැරි නිසා ඒක දෙන්නේ. දැන් මේක කෙරුවට පස්සේ යම් කිසි කෙනෙකුට පේනවා ඔසෝනා කියලා කියන්නේ බර දෙයක් හැලුවේගෙන යනවා. එහෙනම් තන් දොඹකරයක් බඩුවක් කුස්සන්න වගේ තේරෙනවායි කියලා. ඊට පස්සේ පාත් කරනවා. මේ දෙක හොඳට විශ්ල කරන්න පුළුවන් කියන ඕසවනවා, යවනවා, තබනවා කියලා කරන්නයි කියලා. ඉස්සලා එක පියවර එකට මෙනෙහි කරනවා, දැන් එක පියවර දෙකට මෙනෙහි කළා, එක පියවර තුනට මෙනෙහි කරනවා. මෙන්න මෙහෙම කරගෙන කරන යනට එක තැනකදී Tamanට දරා ගන්න බැරි තරම් වේගයෙන් පියවර මෙනෙහි කරන වාර වැඩි වුණොත් මෙන්න මේ විදිහට පැද්දෙන්න ගන්නවා. අනේ එහෙමනම් කියනවා ආපසර පියවරක් තියන්නේ කියලා. ආපසර කියන්නේ වම දකුණ බල බලා ඉඳලා නෑ ඔසෝනවා තබනවා බල බල ඉඳලා ඔසෝනවා යවනවා තබනවා බලන්න ගියාට පස්සේ බැලන්ස් කරගන්න බැන්න ආයෙසරයක් ඔසෝනවා තබනවා කියන තැනට යන්නේ කියන. වාහනේ කරන් පස්සේ ගියර් එකට දාගත්තේ කියන. ඒක එකක්. අනිත් එක වම දකුණ හරි ඔසෝනවා තබනවා කරගෙන ගියත් ඒක වේලාවක් ගියාට පස්සේ අර පරියන්කේදී හොඳට කල්පනා කරලා බැලුවොත් තේරෙයි සමාධිමත් වේගෙන යනකොට ඉරියව්ව වැක්කිරෙන්න ගන්නවා. අර ඉඳගෙන ඉන්න පටන් ගන්නකොට තිබුණු ඒ සමබරභාවයේ හිටින්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවයෙන්ම වැක්කිරෙන ගන්නවා. ඒක සමහරට විකෘත ස්වරූපයට වැක්කිරෙනවා. සමහරට කොහොමද කෙරුවක්වත් නිකන් අර අපි නිින්දක් ගියාට පස්සේ මිනිස්සෙක් බලනකොට ඒ මනුස්සයා නිින්දෙදී හැතපෙනවා. ශරීරයේ නිදි බව පෙන්වන්න යනකොට වෙනයි. එතකොට වෙන්නේ රංගපෑමක්. ඒක තමයි භාවනා පටන් ගන්නකොට ඒක නෙවෙයි වැක්කෙන. ඕන්න ඔය සෙල්ලම වෙනවා සක්මනේදී. පාලනය කරද කරගෙන ගියාට හිත ඇතුළට නැමිලා තබන තබන පීවරේ ධාතු ලකුණු බල බල යනකොට අර එකලස අර මේ භාවන සක්මන් භාවනාදීන පාලන කිරීමේ ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් කරන්න තියෙන්නේ වේගය පුළුවන් තරම් මේ මොකක්ද කියන්නේ. පාලනය කරතේ එන විදියට අරගෙන කරන්න හැබැයි මේක නරක දෙයක් නෙවෙයි. ඒ වගේ මේක සමහරලාට නිදිමත ගතිය වශයෙන් එනවා. සමහරට එහාට මෙහාට පද්දන ගතිය වශයෙන් එනවා. අන්න එහෙම එනකොට පරියංගයට යන්න හොඳ නැහැ කියනවා. මේක සක්මනේදිම දිරව ගන්න ඕනේ. ඒ සඳහා කියනවා එහෙම වෙනවනම් එක්ක වේගය අඩු කරලා දැන් ඇතුලේ සක්මන කරනවා නම් බිත්ති අල්ලගෙන පොඩ්ඩක් නතරලා ඉනවා. එහෙම නැත්නම් සක්මන කෙලවර තියෙන ආසනයක පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා සක්මනේම කෙලවර කරගන්න කියනවා. පරියංගයට ගියොත් මේ ඔළුව තෝන්තු කරන ගතිය පටන් ගන්න මේ ඉඳලා අවුල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේක සක්මනේ විසඳගත යුත්තක් කියන එක තමයි හුඟක් වෙලාට උපදේශ වශයෙන් දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පටවියාපෝ තේජෝ වායෝ හරහා අවකාශය අවබෝධ කර ගැනීමේදී දැනෙන හැඟුම ෆීලිං එක සහ හතරවෙනි ධානයේ අවස්ථාවේදී විතක්ක ਵਿਚාර පීචිසුක හලමින් ඒකාග්‍රතාවයට පැමිණෙන විට ඇතිවෙන හැඟුම් අභ්‍යවකාශ ගත වෙන වාසේ දැනෙන හැඟුම් සමාන කිරීම නිවැරදිදයි පහදා දෙනු මැනවි. මේක මම හිතනවා එකඟ වෙන්න ඕනේ. මේක මේ අපි ওই කැන්ඩල් බාක් එකේදී කෙරුවේ මේ මහා වේදල සූත්‍රය. අන්නේ මහා වේදල සූත්‍රයේදී එක තැනකදී කොට්ටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තියට මොනවද ආසන්න කාරණා කියලා. දැන් මේ අපි අපි අද කතා කරුවා මේ වේදනාවල් වල දෙන අදුක්කම සුඛය කියලා. දැන් ඒකේ කෙල්ලෝරටම කියලා ප්‍රශ්නයක් අහනවා. අදුක්කම සුඛ වේදනා අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තිය ලබන්න ඕනේ. අභාවත ලැබීමට අවශ්‍ය කාරණා. ඒක සාරිපුත් අහමර කියන හතරක් තියෙනවායි කියලා. සුකස්සච පහන දුක්කස්සච පහන පුබ්බේව දුක්ඛ දෝමනසානං අත්තංගමා අදුක්කම සුඛාය සතිපාරිසුද්ධින් උපේක්ඛා චතුත්ථ ධාන සමාධි කියන වචන පෙළක් පාවිච්චි කරනවා. ඒකෙදි මේ අදුක්කම සුඛය කියලා පැමිණෙන්නේ සැප දුක දෙකට බැඳෙන්නත් බෑ. මේ කයේන සැප දුක දෙක හොඳට දැනගෙන ඒක චේතනා චෛතසිකේ බව දැනගෙන ඊට යටින් තියෙන චෛතසික සෝමනස දෝමනස දෙකක් තේරුම් අරගෙන ඒ දෙක මැද තියෙන අදුක්කම සුඛයයි මම මතු කර ගන්න ඕනේ කියලා කාරණා තුනකින් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙලා චතුත් ධාන සමාධිය සතියෙන් සහ උපේක්ෂාවෙන් වරණ ගන්න වෙනවා. මේ පන්නරේ තියාගත්තට පස්සේ තමයි අර අදුක්කම සුඛය අදුක්කම සුඛ චේතෝ විමුති සමාපatti මට්ටමට යන්නේ. මේකෙදිත් එන්නේ ඒ අදහසක් මේ මතු කරන්න හදන්නේ. ඒ වගේ මේක කියන පටවියාපෝ තේජෝ දැනුම අයින් වෙනවයි කියලා. ඇත්තටම පටවියාපෝ තේජෝ නියෝජනය කරන හුස්ම 100ක් නැති වෙනවයි කියලා සමතේ බාරගන්නේ චතුත් අධ්‍යානෙදී. චතුත් අධ්‍යානට යනකොට මේක කියන්නේ මේ විතක්ක ਵਿਚාර පීචුසුක එකක් ගතා කියලා. ඒව ධානාංග. නමුත් රූප ධර්මයන්ගෙන් ගෙවී යාම 100ක් වෙන්නේ සමත ක්‍රමේදී චතුත් අධ්‍යානෙදී. එතකොට ඇති වෙන ඒ වේදනාව සඳහන් කරලා තියෙන්නේ උපේක්ෂාවෙන් සහ සතියෙන් පන්නරේ ලැබුවා නම් අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපatti කියලා. මම අද දවස් ඇතුළත උත්සාහ කරේ ඒ කියන මට්ටම කියන උත්කෘෂ්ඨ මට්ටම නෙවෙයි සාමාන්‍ය විපස්සනා කරනකොට උනා තානාපානේ ගෙවිගෙන ගෙවිගෙන යනකොට අන්නර කියන එකේ ලකුණු පහළ වෙනවා. මේ අදුක්කම සුඛ වේදනා පහළ වෙනවා. හැබැයි එතෙන්දී සතියත් උපේක්ෂාවත් සම්පූර්ණ ආරක්ෂාව සලසලා දෙන්න ඕනේ. එතකොට විපස්සනා විදිහට මේ தත්ත්වය අත්දකින්න පුළුවන්. ඒ නිසා මේකෙදී සමානකමක් සමාන්තරකමක් පේනවා කියන එක තමයි මට හිතෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් අසහායත ආනාපාන සති භාවනාවේ රූප ගෙවි ගොස් නාම ධර්ම මත සිට පීඨ ඇති විට පංච උපාදානස්කන්ධේ රූප කොටස වශයෙන් ගැනෙනුයි කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි ඒ නිසා මෙතෙන්දි මේ වාක්‍යෙමයි උත්තර කරන්න ඕනේ ආනාපාන සති භාවනාවේ රූප ගෙවි ගොස් ගෙවි ගියාට 100ක් නැති වෙන්නේ ඒකේ ක්‍රියාශක්තිය ඉහළ පහළමින් තිබුණ එක ක්‍රියාශක්තිය අඩු වෙලා ඒක සිතිජේ මට්ටමේ හෙල්ලි හෙල්ලි තිබුණට නැති වෙලා යන්නේ ඒක විඳ ගන්න බැරි එකයි වෙන්නේ. ඒක මේ ෆීල් කරන්න බැරුව යනවා. නමුත් රූප ගෙවිලා යනවනේ. ඇත්තටම කියනවා රූප ගෙවිලා කියන මැරෙන්න eBay. හුස්ම නතර වෙලා නම් මැරෙන්න eBay. කලාතුරකින් තමයි මේ භාවනා කරනකොට මැරිලා තියෙන්නේ මම දැකලා නැහැ තාම. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කිව්වා අවුරුදු 40ක් කරුවා දැක්කේම නැහැ කියලා. කවදාකවත් බය දැක්කේ නැහැ බය වෙන්න eBay නිසා කරගෙන යන්නයි කියලා. ඒ නිසා රූප ගෙවිලා ගියා නම් මෙතන රූප කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතු වායෝ පොට්ටබ්බ ධාතු ගෙවුණා නම් මැරෙන්න ඕන. ඒ ඕනේ වෙලාවක සිහිපත් කරන්න කියනවා මම මැරිලාද ක්ලාන්ත වෙලාද නිින්ද ගිහිලාද කියලා. ඒකෙන් තමයි සතිය චෙක් කරන්නේ. මැරිලා නැත්තම් ඒ කියන්නේ ගෙවිලා නැහැ. හුස්ම කොහෙන් හරි එයාගේ ගනුදෙනුව කරගන්න. අපිට අර මේ අල්ලගන්න බැරි වුණාට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට නොදැනුවත්වම හිස ඉදිරියට නැවේ. දැනගත් වහාම නැවත කෙලින් කර භාවනා කළද මේ නිතර නිතරම සිදුවේ. තවද මේ කිසිම අහිරකින් ආනාපාන සතිය දිගටම කරගෙන යාමට අපහසුය. 1. ගණන් කිරීම පටන් ගත්තද 2. මෙනෙහි කිරීම කළද සතිය දිගටම කරගෙන යා නොහැකිය. නමුත් වරින් වර ජර්ක් එකක්සේ ගැස්සෙන සුළු දේ සිදුවේ. කරුණාකර ආවාදයක් පතමි. ඉතින් ඒක නිසා අර පළවෙනි ප්‍රශ්නේදී මතක් කරා වගේ පටන් ගන්නකොට හොඳට කය සම්බර කරලා හැම මාස් පිටුවක්ම සහැල්ලු කරලා පටන් ගත්තට හුදුවට මතක තියාගන්න සතිය සහ සමාධිය තහවුරු වෙනකොට මේ ඉරියව්ව වැක්කිරෙන්න පටන් ගන්නවා. සමහරකට ඉස්සරහට නැමෙනවා, සමහරට පැද්දෙනවා. එහෙම නැත්නම් ඇද වෙනවා. මොකක් හරි එකක් වෙනවා. ඉතින් ඒක මේ සාමාන්‍ය පිරිසක භාවනා කරනකොට ලැජ්ජාවකට හේතුවක් එහෙම නැත්නම් භාවනා වැරද්දක් කියලා හිතන ගතියක් එනවා. ඒක ජනමාධ්‍යයේ තියෙන අදහසක්, ජන විඥානයේ අදහසක් තියෙනවා. භාවනා කරනකොට මෙහෙම ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් වෙනකොට යෝගාවචරය හරි හුරස් බෙදකට යනවා. මොකද Taman දන්නවා දැන් මේ ආනාපාන දිගේ යනවා. සතියක් තියෙනවා. සමාධියත් යම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේක විකෘත වෙනවයි කියලා. ඉතින් ඒක මේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තමන් තමන්ගේ තියෙන චිත්‍ර රූපෙම වා ගන්න හැටි තව කෙනෙක් තමන් දිහා බලන හැටි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සමුහ භාවනාවේදී හරි අපහසුකටපත් වෙන විශේෂම පැවිදි වුණාට පස්සේ නැත්තම් භාවනා පිළිබඳ ටිකක් තලතුණා වුණාට පස්සේ තව කෙනෙක් ඒක දිහා දැක්කට පස්සේ ගන්න ආදර්ශය හොඳ නැහැ නේ. ඒක නිසා මෙතනදී ආකල්පමය ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් එහෙම දැනගත්ත වහාම ආයෙත් හිත කෙලින් කරන්න උත්සාහ කරනවා. මේ නැවත නැවතත් වැටෙනවා. නමුත් භාවනා උපදෙස් දෙනකොට කියන්නේ එහෙම කෙලින් කරන්න යන්න එපා. එහෙම ඇද වෙලා තියේදී තානාපානේ බලන්න පුළුවන්ද බලන්නේ කියලා. එහෙම ඉරියව්ව වැක්කිරලා තියේදී මූල කර්මත්තාන දෙන සම්බන්ධතාවයේ සතියෙන් හා සමාධියෙන් තහවුරු කරන්න කියලා. එතකොට තමයි තේරුම් ගන්න වෙනවා මේ සමාධිය මෙතන තිබුණාට ඒක ලෙඩ සමාධියක්. එහෙම නැත්නම් මේ සතියෙන් ආඩ්‍ය වෙච්ච නැති සමා වෙන්න වීර්යෙන් ආඩ්‍ය වෙලා නැහැ. සමාධිය සහ වීර්ය කියන දෙක නිතරම සමබර වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට ඕනේ නම් පිළියම් කිරීමක් කරන්න කායිකව හිත කෙලින් කරනවට වැඩිය අරමුණ මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙන ඇතුල් වෙනවා පිට වෙන පිට වෙනවා කියලා. එතකොට වීර්ය වැඩනකොට මේක හැදිලා එනවා මිසක් කායික වශයෙන් සම්බන්ධ වෙන්න එපයි කියනවා. ඉතින් කිසිම ආයුරකින් ආනාපාන සතිය දිගටම කරගෙන යෑමට අපහසුය. ඉතින් මේ හිතනවා නම් කෙනෙක් ආනාපාන සතිය නිට්ටය දෙයක් කියලා ඒක බරපතල මුලාවක්. ආනාපාන සතියත් අනිත්‍ය ධර්මයක්, දුක දෙන ධර්මයක්. ඉතින් ආනාපාන සතිය කරගෙන යනකොට ඒක දිගට පවත්වන්න බැරි බව තමයි අපි තේරුම් ගන්න ඕනේ. අපි පුළුවන් උත්සාහ කරාට මේක ආනාපාන සතිය කියන්නේ නিত্য සුඛ සුබ දෙයක් නෙවෙයි. ඒකත් අනිත්‍ය වූ දුක වූ අසුබ වූ අනාත්ම දෙයක්. ඒ නිසා යම් තැනක ආනාපාන සතිය කරගන්න බැරි බව දැනගෙන ඒකට නොසැලෙන මනසක් ඇති කරනවා නම් ඒකට කියත හැකි සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩ්‍ය ලැබපු තත්ත්වයක් කියලා. කවුරු හරි කියනවා නම් දිගටෝ මේක නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ අහුවෙනවයි කියලා. එහෙම තමයි පටන් ගන්නකොට කෙරෙන්නේ. කරන්නෙත් එහෙමයි. නමුත් අන්තිමට තේරුම් ගන්නවා මේ ලෝකේ කිසිම දෙයක් නිට්ටිය නෑ. ආනපන සතිය කොහොමද එතකොට නිට්ටිය වෙන්නේ? ආනපන සතිය සතියවත් නිට්ටිය නෑ. නමුත් අවශ්‍ය වෙන්නේ සතිය නිට්ටිය නැතිව කැඩෙන වෙලාවේදී නොසැලෙන මනසක් ගන්න පුළුවන් ද කියන එකයි. ආනපන සතිය ගිලිහුණත්, ගොරෝසු වුණත්, සියුම් වුණත් නොසැලෙන මනසකට ගන්න ප්‍රයත්නය කරනවා නම් මේක පිළිබඳව එච්චරම බය වෙන දෙයක් ඇත්තේ නැහැ. මේක නැති කරන අදහසින් කරන උපක්‍රම දෙකක් කියනවා ගණන් කිරීම කරත් මෙනෙහි කිරීම කළද දිගටම කරගෙන යන එක. ඒක කරන්න තියෙන දිගටම කරගෙන යන්න බැරි බව බාර ගන්න එකයි. ඒක කිසිසේත්ම දුර්ලභමක්වත් තමන්ගේ පුද්ගලික කෙලෙසයක්වත් නෙවෙයි. එතකොට අර ගැසිලා එන්න පටන් අර ගන්නවා. ඒ ගැස්සෙන්නෙම අර අපේ හිත ඇතුලේ තියෙනවා මේක ඉරියව්ව මෙහෙමම තියෙන්න ඕනේ. ආනාපාන සතිය දිගටම යන්න ඕනේ කියන මේ අදහස නිසායි මේ මේ අචේතනිකව සිදුවෙන ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. ඒක දැකගෙන දැනගෙන දිගටම මේක අස්වාභාවික දෙයක් නෙවෙයි වෙන්න ඇරියොත් නැත්නම් මේකට තියෙන බය සහ නොසලෙන බතිය දුර වෙන්න ඉඩ තියෙනවා මේකේ. බය වෙන්න පටන් ගත්තොත් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි කොහොම වුණත් භාවනාවේ වැදගත් තැනක්. භාවනාවේ බොහොම හොඳ තැනක මේ ඉන්නේ. ඒක නිසා මේක වෙනවනම් මේ වෙලාවට කියනවා සැකනම් පිරිසින් අයින් වෙලා තනියම මේක එහෙමම යන්න දෙන්නේ කියලා. කිසිම ඇඟිලි ගැහිමක් නොකර මේ ජවනිකා ටික තේරෙම ඉවර වෙනකම් යන්නේ කියලා. එතකොට විශ්වාසයක් එනවා. මේක වෙන්නේ අර මේ සාමක භාවනාව ඉන්නකොට. නමුත් මේ භාවනා කරලා පුරුදු කෙනෙක් නම් කවදාකවත් එහෙම එහෙම කෙනෙක් පිළිබඳව අව탁සිරු කරන්නේ නැහැ. භාවනා නොකරපු කට්ටිය හිතනවා මොකක් හරි පටලවිලක් කියලා. ඒ නිසා අපි කවදා හරි මේ මෙහෙරිච්ච තත්ත්වයට එන්න ඕනේ. කෙනෙකුගේ චරිත ලක්ෂණ වල සැබෑ වෙනසක් ඇතිවන්නේ භාවනාවෙන් පමණක්මද? එසේ නැතොත් එදින ජීවිතයේදී හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටස් මෙනෙහි කිරීමෙන් හා ඒවා යොදා ගැනීමෙන්ද මෙම චරිත ලක්ෂණ වෙනසක් ඇතිකොට මාර්ගඵල ලබාගත හැකිද? ඔව් ධර්ම කොටස් මෙනෙහි කිරීම කියන එකත් මේ මේ කියන්නේ මාර්ග ලැබීමේ මාර්ගඵල ලැබීමේ ක්‍රම පහක් විස්තර කරනවා. ඒවට කියනවා විමුක්තායතන ශීර්ෂ කියලා. ධර්ම කොටස් මෙනෙහි කිරීමත් එකක් තමයි. එතකොට ඊට ඉස්සර නැත්නම් පෙර ආත්මික භාවනා කරපු ගැම්ම තියෙනවනම් අර ධර්ම කොටස් මෙනෙහි කරනකොට ඒවා පෙළ ගැහිලා එන නිසා ධර්ම සජ්ජායන ධර්ම දේශනා සමත විදර්ශනා ආදී ක්‍රම පහක් තියෙනවා විමුක්තායත ඒකට කියවන්න අංගුත්තර නිකායේ අර විමුක්තායතන සූත්‍රයේ ඒකේ කියලා තියෙනවා මේක වෙන්න පුළුවන් කියලා බවට. භාවනා වැඩමුළුවකට යෙදී වැඩ කරන විට ලෙඩකින් පිළීමට සිදු වුවොත් ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීම හොඳ අවස්ථාවක් කරගත හැකි නොවේද? කරුණාකර තව පැහැදිලි කර දුනොත් ප්‍රයෝජනවත් වෙයි හිතෙනවා. මම හිතනවා ඇත්තටම මේ භාවනා වැඩමුළුවේ ඉන්න කෙනෙකුට ලෙඩ වෙච්චාම සංවිධානය කරපේකනට දුක සත්‍ය තේරෙනවා. ඒ කියන්නේ අර මේ මනුස්සයාට වැඩිය හොඳට තේරෙනවා අර මනුස්සයාට. මොකද මම දැකලා තියෙනවා පොඩ්ඩක් ඇස්සක්ෙන් පිස්සක් ආවට පස්සේ නටන නැටිල්ල. සංවිධාය කර මනුස්සයාට භාවනා කර ගන්නවත් නැහැ මොනවත් නැහැ. ඉතින් ටිකටම ප්‍රශ්නේ තමයි. අර මනුස්සයාට ගාණක් නැහැ සමහරලාට. ලෙඩ වෙච්ච මනුස්සයාට. සංවිධායකට gadu ගෑනවා. ඉතින් අපි මේ ළඟදී කියන්න ගියාම hina වෙනවා. ඉතින් කරන්නත් නැහැ කරන්න දෙන්නේ. අපි ලිව්වා පහුගිය දවස්වල විවස්ථාවක් මේ මේ ඇවිල්ලා මෙහෙදි මැරුණොත් Taman වග කියා ගන්න ඕනේ කියලා විවස්ථාවක්. එහෙනම් මේක බේරන්න බෑනේ. ඒතර උපසභාපතිතුමා මට ලියුමක් කාලේ වල තියෙනවා මේ ස්වාමීන් වහන්සේ ඔය විවස්ථාව හැටියට බැලුවොත් එimhe පටාචාරාවට කවදාකවත් නිවන් දකින්න හම්බෙට ගන්නෑ කියලා. ඉතින් හුඟක් දුර්ලකම් තියෙනවා මේ මේ භාවනා කරන සභයකට එන්න කිසිම සුදුසුකමක් නැහැ නේ පටාචාරට පිස්සු. හෙළුවෙන් හිටියේ. ඉතින් ඇවිල්ලා භාවනා කරන තැනකට ආව නම් ඒ සංවිධායක මොනව කරයිද? එයිද අර ගේට්ටුවෙන් එළියට එන්න දෙන එකක් නැහැ. නමුත් අර ආමණ්ඩිය ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා එතනම නිවන් දකපු නිසා අපිට සිද්ධ වෙනවා මේ ලෙඩක් දුකක් නෙවෙයි ඊට වැඩිය බරපතල දෙයක් වුණා සංසාරේ නම් ඔය හැමදේම තමයි භාවනාවට මේ පෝෂණය ලැබෙන්නේ පොව භාවනාවට අවශ්‍ය කරන මේ අමුද්‍රව්‍ය වෙන්නේ. අර මේ වගේ සංවිධානය කරනකොට ඒක තව කාට හරි වෙන කරදරයක් තව කෙනෙකුට අර සංවිධානය නිසා ලොකු බරක් වෙනවා. නමුත් Taman ගන්නවා නම් ඒක මම හිතනවා මේ දුක නොතිබෙන්න සද්ධාව පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ උපනිෂා සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. දුක නොතිබෙන්න සද්ධාාවක් නැහැ. සද්ධාාවක් නැත්නම් බනහන්නේ. බන ඇහුවේ නැත්නම් කල්යාණ මිත්‍ර හම්බෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර හම්බුනේ නැත්නම් යෝනිසෝ මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්නම් නීවරණ පහළ වෙන්නේ. නීවරණ නැති වෙන්නේ. නීවරණ නැතුනේ නැත්නම් නිවන් දකින්න. ඒ නිසා සංසාරේ නිවන් දකින්න ආසන්න කාරණාව දුකමයි. අපි කරන්න දන්නේ යා කන්ඩිෂන් කරලා ඒ ගිවිසුමට අස්සම් කරලා මේ නිවන් දකින්න හදනවා. ඉතින් මේක දිහා බලනකොට වෙන්නේ ඒ සංවිධානයෙන් වෙන්න තියෙන භාවනා වැඩමුළුවකට යෙදී වැඩ කරන විට ලෙඩ කිප්පෙලීමට සිදු වුවොත් ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීම හොඳ අවස්ථාවක් කරගත හැකි නොවේද කරුණාකර තව පැහැදිලි දුනොත් ප්‍රයෝජනවත් වේ හිතෙනවා මම හිතන ඇත්තටම මේ භාවනා වැඩමුළුවේ ඉන්න කෙනෙකුට ලෙඩ වෙච්චාම සංවිධානය කරපේ කරලා දුක්ඛ සත්‍ය තේරෙනවා ඉතින් අර මේ මනුස්සයාට වැඩි හොඳට තේරෙනවා ආගම මනුස්සයාට. මොකද මම දැකලා තියෙනවා පොඩ්ඩක් ඇස්සක්ෙන් පිටක් ආවට පස්සේ නටන නැතිල. සංවිධාය කර මනුස්සයාට භාවනා කරගන්නත් නැහැ මොනවත් නැහැ. ඉතින් ටිකටම ප්‍රශ්නයක්. අර මනුස්සයාට ගානක් නෑ වහලා. නිර්විච්ච මනුස්සයා. සංවිධාය කරගන්න බැහැ. ඉතින් අපි මේ ළඟ කියන්නේ තමයි ඉන්නා වෙනවා. ඉතින් කරන්නත් බෑ කරන්න දෙන්නේ. අපි ලිව්වා පස්සේ දාලා විවස්ථාවක්. මේ ඇවිල්ලා මෙහෙදි මැරුණොත් තමයි වග කියාගන්න. එහෙනම් ඒක බේරන්න බෑනේ. ඉතින් උපසභාවතුමා මට ලියුමක් කාලේ වල තියෙනවා මේ සාමිත කොහේ විවස්ථාව හැටියට බැලුවොත් එන්නේ පටාචාරාවට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් හුඟක් දුර්ලභම් කියන මේ භාවනා කරන සබයකට එන්න කිසිම සුදුසුකමක් නැහැ නේ වටා ගන්න පිස්සු. හෙළුවෙන් හිටියේ. ඉතින් ඇවිල්ලා භාවනා කරන තැනකට ආවම මේ සංවිධායක මොනවා කරන්නේ? එයිද අර ගේට්ටුවෙන් එළියට එන්න බෑ. නමුත් අර අම්මන්ඩි ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා එතනම නිවන් දකපු නිසා කල්ලි සිද්ධ වෙනා මේ ලෙඩක් ටිකක් නෙවෙයි ඊට වැඩිය බරපතල දෙයක් වුණා සංසාරේ නම් ඔය හැමදේම තමයි භාවනාවට මේ පෝෂණය ලැබෙන්න බෝ භාවනාවට අවශ්‍ය කරන මේ අමුදව දෙවේ. අර මේ වගේ සංවිධානය කරනකොට ඒක තව කාට හරි වෙන කරදරයක් තව කෙනෙකුට අර සංවිධානය නිසා ලොකු බරක් වෙනවා. නමුත් Taman ගන්නවා නම් මේක මම හිතනවා මේ දුක නොතිබෙන්න සද්ධාව පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ උපනිෂද් සූත්‍රයේ දේශනා කරා. දුක නොතිබෙන්න සද්ධාාවක් නෑ. සද්ධාාවක් නැත්නම් බනහන්නේ. බන හැවුවේ නැත්නම් කල්යාණ මිත්‍ර හම්බෙන්නේ. කල්යාණ මිත්‍ර හම්බු නැත්නම් යෝනිසෝ මනස්කාරය නෑ. යෝනිසෝ මනස්කාරය නැත්නම් නීවරණ පහළ වෙන්නේ. නීවරණ නැති වෙන්නේ. නීවරණ නැතුන් නැත්නම් නිවන් දකින්නේ. ඒ නිසා සංසාරේ නිවන් දකින්න ආසන්න කාරණාව දුකම. අපි කරන්න දන්නේ යා කන්ඩිෂන් කරලා. ඒ ද්වේෂ කොට අස්සම් කරලා මේ නිවන් දකින්න හදනවා. ඉතින් මේක දිහා බලනකොට වෙන්නේ ඒ සංවිධානයේ වෙන්න තියෙන්නේ අර නැති කෙලෙස් જાතියක් මත වෙන එක විතරයි. මොකද මේක සම්පූර්ණ ව්‍යාපාරයක් කරගන්න. මේ නරක නෑ. නමුත් මඩක කියන්නේ මේ බුදු ඥානසිකේ ධර්මයේ මේ පටු කරන්න බෑ. ඒක සම්පූර්ණ පළල් දෙයක්. ඕනම කෙනෙකුට ඕනම තැනකින් ඇවිල්ලා ඒකේ කොටස් උකහ ගන්න පුළුවන්. ඒ නිසා මේක ලෙඩක් දුකක් වෙන්නේ නැත්තම් භාවනාවක් ඇති වැඩකුත් නැහැ නිවනක් ඇති වැඩකුත් නැහැ. ලෙඩක් වැඩක් වෙන ගානේ භාවනාවෙන් දුර යනවා නම් ඒකට බුදුහාම කියන්නේ කුසීත වස්තු කියලා. කුසීත වස්තු කියලා කියන්නේ මට ලෙඩ වෙයි කියලා භාවනා නොකරනවා. මම මේ ලෙඩ වෙලා අනේකුණයි කියලා භාවනා නොකරනවා. මොකද විරියාරම්භ වස්තුවක් භාවනා කරන කෙනා ලෙඩ වේගන එනවනම් මතක තියාගන්න තියෙන්නේ දැන් මේක වෙලා නැරලා ගියොත් මොකක්වත් කරන්න හම්බෙන්නේ නැති නිසා පුළුවන් තරම් විතර භාවනා කරන්න. ලෙඩකින් සනීප වුණාට පස්සේ කරන්න තියෙන්නේ මේ ලෙඩ වෙච්ච වෙලාවේ මට වැඩ කරගන්න බැරි වුණා. පුළුවන් තරම් ඒ වෙලාවේ කරගන්න ඕනේ කියන නිසා එකම වස්තුව විද්‍යාරම්භ වස්තුවක් වෙන්න පුළුවන් කුසීත වස්තුවක් වෙන්න පුළුවන්. මාර බුරුමේ ඉඳදී කාමරු කෙනෙක්ගේ මේ ලිද වෙනවා. ඉතින් මට ලියලවල තිබුණා මම තමයි කමට අංගුත කරනකොට පරිගත්තේ. ඒක ඉතින් මම කියලා දෙනවා මට මයි වෙලාව වැඩේ කරන්න නිසා සිංහල ලියලා ගෙනත් දෙන්න. ඉතින් මගේ දොරේ ගහලා තියෙන කොලේ මේ ආශිඳු මහන්ස මට අහසවල් ලිදේ තියෙන නිසා මම අද කමට අංගුත කරන්න දෙන්නේ නැහැ. මම ඒක යටින් ගිහ රතු පෑනේ කුසීතවත්තු අරික් කාලක් කියලා ලියලා තිබ්බ පොතේ. ටික වෙලා ගියම දොට ගහන ගහන ගියා. මම කවුද කියලා. මොකක්ද මේ කතා කරන්නේ මට දෙඩ වෙච්චාමත් කරන්න බැරිද? මම කොහොමද මේක කිව්වේ නෑනේ. මම කිව්වේ කුසීතවත්තු අටක් තියෙනවා. අටින් එකක් කියන එක විතරයි. ඊට පස්සේ වාඩි වුණා. මොකද්ද කරන්නේ කියලා? මම කොහොමද ඕක වීර්යාරම්භ වස්තුවක් කරගත්තා නම් ඕක නිසාමයි වැඩිපුර භාවනා කරන්නේ. මං කිව්වා උඹ පොඩ්ඩක් ඔය වන්දිසාරාමයට උඩට නැගෙන පරිවිල පාමුල කාන්තාවන බාහනා කරන තැන ගිහලා බලපන්. මේ පුංචි ඉඩක 60 දෙනෙක් වාඩිලා ඉන්නවා. මෙහෙම කකුල් දෙක දිග අරින්න බෑ. මෙහෙම කරගෙන භාවනා කරන්නේ මොකද ඊගා එක නැග ඇත්තෙනවා. මං කෝයි මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවය දිහා බැලුවොත් අපිට සම්පූර්ණ පොළවක් දීලා දෙන අපිට උඩ පැන පැන භාවනා කරන්න. යනකොට පොඩ්ඩක් බලන්න ඒකෝ මේ මිනිස්සු කොච්චර අමාරුවෙන් ලබාගත්ත වෙලාවකද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙලින් කටින් ඉඳගෙන භාවනා කරනවා. ඊපස්සේ ගිහිල්ලා ආයෙ භාවනා කරලා ඇවිල්ලා වාර්තාව ලියනවා. එනිසා කුසීත වස්තුවමයි විද්‍යාරම්භ වස්තුවක් කියලා තියෙන මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දක්ෂකම. එනිසා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ පුළුවන් කියන එකට ඒකම හේතුවක් කරගෙන පිළිගන්නවා. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එදෙම කාරණාවෙන් විරියාරම්භ පැත්තට යනවා නම් සම්මාදිට්ඨිය. ඒක වට ගන්නවා නම් කියන්නේ නෑ බෑ කියන පැත්තට ඉන්නවා නම් අසත්පුරුසයි තම මොකද කියන්නේ. වචන 61ක්ම තියෙනවා. අකල්‍යාණ මිත්‍යයි, අපණ්ඩිතයි, දුරුකල යුත්තේක්. තමන්ගේ තුල තියෙන ගුණේ තුරු කරන්න ඕනේ. එහෙම කෙනෙක් ආශ්‍රය කරන්නත් එපා. මොකද ඒ මනුස්සයාගේ බෝ වෙන එකක් තියෙනවා. එයාට කියලා අනික් අයටත් ඒක බෝ කර කර අර පුංචි කාරණා අරගෙන ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට විශේෂයෙන්ම මෙයාගේ වැඩපිළිවෙලකදී හරියම බුද්ධිලිය කරනකොට තමයි කියන මොනවාද මේ භාවනාව බලපෑම අඩුයි. ඉතින් ඒ නිසා මේ ලෙඩ කියනකොට පනිස්පන්නච ලක්ෂණ කතාවක් කිව්වා. බුරුමෙන් ඉඳගෙන භාවනාවට අභව්‍ය වෙන්නේ නිින්දයක් නැත්තම් කාපු දෙයක් දිරවන්නේ නැත්තම්. එච්චරයි. කර්ම දෙකයි. Insomnia indigestion. නිින්ද යනවනම් බත් කෑවනම් භාවනා කරපන්. ඔය කමතකට ගියාම අපේ පැත්තේ කොයි එකක් වගේ ගන්න මුත්තේට ගන්න. මුත්තේට වල ගිහලා කොළවට දාලා කුටිය ගන්න. ඉතින් කවුරු හරි ගිහලා කොම්බෙට්ටක් දානවා උන්. නැත්නම් හරක් දෙන්නේ නැලවන උන් කියන්නේ. ඒකල කියන බත් කෑවනම් වැඩ කරපන්. ඉතින් ඌ ඌ කමතකට ගිහලා කෙවිතරගෙන බත් කෑවනම් නෑ බුත්තෙට්ටු කෑවනම් ගොන් ගහපම් බඩු තියා අඬහරපන් බත් කෑවනම් ගොන් ගහපම් බඩු කියන අඬහරපන මොකද කෑවනම් බුදියක් දෙන්නේ යෝගිනා මේ අනුංගියල දෙර බතක් කෑවට පස්සේ ඔය කැස්ස කෙබිස කියලා හිතගෙන ගිහලා බාරනම ප්‍රහිතිය පොඩි එන්න බෑ ඒක කාටවත් බාධා වෙන්න දෙන්නත් එපා පුළුවන් තරම් ඒකම චක්‍රීකරණය කළා රීසයිකල් කරගෙන ගියේ නැත්තම් අපිට මං හිතන්නේ මේ බුද්ධ ධර්මයේ තියක් ගාමයිති බුද්ධ ධර්මයේ ආවයි. බුදුහාම කරන යමක් කරන්න පුළුවන් දෙයි කියලා අපිට කරන්න පුළුවන් හැටි කරන්න නැත්නම්. දිනපතා දාණය පිළිගැනීමෙන් අපිට භාවනාවට අනුග්‍රහ දක්වන සත්පුරුෂයන් ගැන මහත් කෘතඥතාවයක් මසිතේ. මසිතේ නැති. ඒ ඇයට ප්‍රතිඋපකාරක දැකීමට කලිත වඩාත්ම සුදුසු දේ කුමන්ත අනුකම්පාවෙන් සඳහන් කරා. ඉතින් අපිට පිටක් කාලාරි මෙනෙහි කරා. පටිසංඛායෝනිසෝ පින්නපාතම් පටිසේවාමි නිවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය ආදි වශයෙන් ඒ ගන්න ගන්න පිටප්පාලා මෙනෙහි කර කර වන්දනෝ නම් දීපිකනාට මහත්ඵල වහය සංසද ඒ නිසා ඒක සංවේග වස්තුවක් කරගන්න කියනවා මේ ඒ දුන්න කෙනා මේ Taman අරමුණු කරලා දුන්නා කවුරු අරමුණු කරලා දුන්නා එයාට පිම්පිරෙන්නේ Taman සතියින් ඉන්න නිසා නිසා පශ්චාත්තාප වෙලාවෝ හිත සලා ගන්න නැතුව ඒ දාන ගන්න වෙලාවේදී එන්න ගන්න දානේ පිළිබඳ පිටත් පිටත් පාසා ප්‍රතිවේක්ෂාව නම් ඇත්තටම යාන්ත්‍රික වැඩක් සතිය ගන්නවා නම් එන්නත් ලොකු මේ කෘතුණසක් දෙනවා කියලා. භාවනා කර සමාධියට ගොස් යථාර්ථය දැක්මේ නුවණ ලැබීමට ධානවලට ලා යුතුයමද තේරුම් ගන්නයි. මේකත් මේ මූල ධර්ම වල තියෙන ප්‍රසිද්ධ ධර්ම සාකච්ඡාවට එන ප්‍රශ්නයක්. ධ්‍යාන වලට යා යුතුමද නැද්ද කියන එක තමයි මේකේ තියෙන මේ ප්‍රශ්නේ. නමුත් සමත යානික ගුරුවරු එහෙම නැත්නම් සම්ප්‍රදායට බර ඒ පැත්ත ඇතුලේ එහෙමමයි යා යුතුමයි කියන මතයක ඉන්නවා. නමුත් රැඩිකල් වාදී විපස්සනාට බරාය ධ්‍යානයේ සිදුවෙන කෘත්‍ය සිද්ධ වෙනවා නම් يعني නීවරණ පහ කරගන්න පුළුවන් නම් ඉදිරියට යන්න පුළුවන් කියන අදහස ඇති කරලා තියෙනවා. මේ දෙකේදී සම්ප්‍රදාන කුල වුණත් සමාධිය කියන අර්ථ දක්වනවා අටුවාචාර්යන වහන්සේලා බුද්ධකෝ සාචින වහන්සේ සඳහන් කරලා තියෙන්නේ සෞපචාර අට සමාපatti කියන වචනේ. උපචාර සමාධිය මට්ටමෙල්ලා කියන්නේ ධානයකට ඉස්සල්ලා ඉතින් උපචාර මට්ටමේ ඉඳලා අටවෙනි ධ්‍යානය දක්වා ඕන තැනකින් විපස්සනාට යනවා. ඒ නිසා ධ්‍යානයකට වනතු නොවුනට සදිසු උපචාර කියලා කියනවා. උපචාරයෙන් කෙරෙන්න ඕනේ වැඩි. නීවරණ දුරු වෙන තැනට යන්න පුළුවන් නම් ඒ තැනින් දිගට යනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසයට මූණ දාලා ඉන්න පුළුවන් නම් ආස්වාද ප්‍රසආසයට මූණ දාලා ඉන්න ඕනම චිත්තක්ෂණයක නීවරණ නැහැ. ඒක දිගට පවත්වා ගන්න පුළුවන් නම් ඒ විපස්සනා ගුරුවරුන් දක්වන අර්ථකථන හැටියට සුදුසුයි. නමුත් මූල ධර්මානුකූලව කියනවා නීවර නැති වුණාට පස්සේ තමයි සමතේ එන්නේ. සමතේ ආවට පස්සේ තමයි පෙරදක්මක් එන්නේ. එහෙම නැතුව යන්න බෑ කියලා. නමුත් මම අර ඉස්සලා කියපු උත්තරේ කෘත්‍ය පැත්තෙන් බලලා කියන්නේ. ඒක නැත්තම් මේ මතේ හිටින්දත් ඕන තරම් කරුණු තියෙනවා. නමුත් චෝදනාවක් වශයෙන් කියන්න තියෙන්නේ ධ්‍යාන ලබා ගන්න බැරි නිසා කරන්න බෑ කියලා කිව්වොත් කෙනෙක් මන්දෝත්සාහය කරනවා මිසක් උනන්දුවක් නෙවෙයි ඇති කරන්නේ. ඒ නිසා කරන්න තියෙන්නේ ධ්‍යාන ලබා ගන්න බැන්නම් ලැබෙන්න හරි කමන්නේ සතිය පිටවන ඉදිරියට යන්න. එතකොට අනුගාමී මාත්‍ර ධ්‍යාන ලබන්න හරි දක්ෂකම හම්බ වෙන නිසා පුළුවන් තරම් උනන්දු කරන එකයි කරන්නේ. Bante, can you please briefly outline some important factors to keep in mind to achieve good outcomes from the meditation? Each teacher has used slightly different methods according to their teaching. If මං කියන්නේ මං කියන්නේ බණ කියන්නේ ඕකට තමයි කියනවා. මට දන්න ටික මම කියන එක තමයි කියන්නේ ඒක ස්ලයිඩ්ලි කරන්න බෑ ඒක බොහොම විතර දයිසෝ කරන්නේ. මේ කරනවට අමතරව තව විදි වෙන කියන දෙයක් නැත්තේ නෑ. බරක් කියනකොට ඒ කියලා දෙන්න එක තමයි කියලා දෙන්නේ. මේට අමතරව ගුරු මුස්තියක් හරි අංගගත දෙයක් එහෙම විශේෂයෙන් කියන දෙයක් නැත්තේ නෑ. මේ පාර හරියට ඇහුවා මගේ කට්ටිය අරගෙන මම කිව්වා mind your own business. එතන මම be mindful and mind your own business. ආයෙත් එළියට වැදපස්සේ වාහනේ ආයෙ මාව ගෙනලා ආයෙත් පුරලා කට්ටිය අහනවා සංසි යන්න ඉස්සලා මොකද කියන්නේ? මම කෝ මයින්ඩ් යෝන් බිස්නස් කියලා මම කියන්නේ. කොච්චර විස්තර කරොත් කොච්චර ධර්ම සාකච්ඡා කරොත් කොච්චර කමඨාන් සුද්ධ කරොත් දිනවා මොකක් හරි තව කෑල්ලක් හංගගෙන පුළුවන් නම් ඒක පොඩ්ඩක් යටි පිටියල්ලේ දෙන්න කියලා කියන්නේ. එහෙම කන්නේ නැහැ. අපි පැය දෙකයි විනාඩි 10ක් අරගෙන තියෙනවා. ඒ නිසා සාදුටත් මම අහන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. ඊයේ ප්‍රශ්නයක් ආවක් මේ මම අවසාන සතිವಾರට ආපු නැතිනකා පින් පැමිණීමේ ප්‍රශ්නයක්. ඒක ඇත්තටම තදය බල මොකක්ද මේ අනිවාර්ය කාරණාවක් කරගන්න එපා. නමුත් අපි ලැබෙන ලැබෙන අවස්ථාවල ඒ දම් දෙන නැත්තන්ටයි සංවිධානය කරපු නැත්තන්ටයි කරන කෘතගුණ සැලකීමක් වශයෙන් සිංහවැණීමේ කටයුතු කරනවා ඒ කටයුතු විසින් නොමිලේ අපිට කළ හැකි සත්පුරුෂ සේවාවක් ඒ නිසා අපි අදත් දවසේ කටයුතු නිමා කරමු ඒක සතහනක් වශයෙන් මේ වගේ වටිනා වැඩ පිළිවෙලක් සංවිධානය කිරීමේදී උදව් උපකාර කරන ලද සියලු පෙනී නොපෙනී උදව් උපකාර කරන ලද සියලු සත්පුරුෂ මණ්ඩල සීපත් කරලා ඒත් අපි මේ දවස පුරා රැස් කර ගන්නා මේ දවස් හතර තුන පුරාම රැස් කර ගන්නා මේ කුසලයේ සාදු කියලා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සබට ආදා ගනිත්වා කියලා අපි ආර්දනා කරමු. ඒ වගේම අපි කරගෙන යන වැඩ පිළිවෙල වලට සාසනික වැඩ පිළිවෙලට මත්තටත් මේ විදිහට මම